ප්‍රස්තාව ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ තුන්වෙනි ධර්ම දේශනාව සඳහායි. ඉතින් මේ තාක් දිගට කරගෙන වගේ අද දවසේත් දේශනාවට මාතුකාව සපයන්නේ සරුවචන් වහන්සේ විසින් දේශනා කරන ලද මේ නිබ්බේධික පරියාය සූත්‍රය නැත්නම් ඒ කියන ධර්ම පරියාය. මේ නිබ්බේධික පරියාය සූත්‍රය සරුවචන දේශනාවේ ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ අංගුත්තර නිකාය චක්ක නිපාතේ සඳහන් වෙලා තියෙන වටිනා සූත්‍රයක්. ඒ සූත්‍රයේදී සර්වචන් වහන්සේ යෝගාවචරයක් විසින් එහෙම නැත්නම් මේ ජීවිතයේදීම ඇති හැටි අවබෝධ කරගන්න උත්සාහ වඩන්නක විසින් විනිවිද දැකිය යුතු හරහා දැකිය යුතු මාතුකා හයක් මාර්ගයෙන් ඒ ප්‍රතිපදාවක් එහෙම නැත්නම් යෝගාවචරේකට සලකා බැලීම සඳහා අභ්‍යාස පන්තියක් ඉදිරිපත් කරනවා. එකෙන් පළවෙනියෙන්ම ඉදිරිපත් කරපේක තමයි අපි ඊයේ පෙරේදා සාකච්ඡා කරේ කාමයන්ගේ නැත්නම් කාම ගුණයන්ගේ කාම වේමත්තතාවයන් පිළිබඳව මේ හයාකාර විග්‍රහය. අද අපි ඒක ගෙවම් කරගෙනයි මේ වේදනා කියන වේදනා ස්කන්ධය වේදනා චෛතසිකය වශයෙන් හඳුනා ගන්න කොටසට අද මේ ප්‍රවිෂ්ටි ලබා ගත්තේ ඒකෙදිත් අර කාමයන්ගේ හා සම්බන්ධ සමානව හයාකාර පැතිකඩක් විනිවිද බැලීම සඳහා සරුවචනාංශේ ඉදිරිපත් කරනවා ඒ නිසා ඇත්ත ඇති හැටි දැක ගන්නට වෙන පැත්තකින් කියනවා නම් සංසාරේ දුකේ ස්වභාවය දැනගන්නට නැත්නම් සංසාරයෙන් ගැලවීමට සංසාර බයෙන් ගැලවීමට උත්සාහ කරන කෙනෙක් මේ වේදනාව කියන එක දැනගන්න ඕනයි කියලා. වේදනා භික්කවේ වේදිතා. අනේ මේ වේදනාව කියන එක දත යුතුයි. වේදනා ස්කන්ධේ වේදනා චෛතසිකය දත යුතුයි. වේදනා නම් නිදාන සම්භව වේදිතාබෝ. මේ වේදනා යමකින් හට ගන්නවද සම්භවය නිදානය ඒ දැනගන්න ඕනේ. ඊට පස්සේ වේදනාවේ මත්තතාවය වේදනාවේ විවිධාංගීකරණේ බහුරු ස්වභාවය තේරුම් ගන්න. ඊට පස්සේ වේදනාන විපාකෝ වේදිතාවෝ. මේ වේදනාව පිළිබඳව මේ ආකාර විනිවිද නොදැක්කොත් විග්‍රහයක් නොකොලොත් මේ වේදනාවෙන් අපිට මොන විදිහේ ආදීනවයක් ගෙන දෙනවද විපාකයක් ගෙන දෙනවද කියන එක දැනගෙන තියෙනවා. ඊගාවට හරියට වේදනාව දැනගත්තොත් ඒ විපාකවලට ඉඩ නොතබා වේදනාව නිරුද්ධ වෙන හැටි නිරුද්ධ කළ හැකි බව අස්පනා අපිට නිරුද්ධ කර හැකි ක්‍රම දැන ගන්න ඕනේ. ඊගාවට ඒක හැක්කක් බව තේරුම් ගතට පස්සේ ඒ සඳහා වැඩි යුතු මාර්ගය වේදනා නිරෝධ ගාමිනී ප්‍රතිපදාව දත යුතුයි කියලා මේ වේදනාවේ පැතිකඩ හයක් විස්තර විභාග කරන්න පැතිකඩ හයක් විනිවිද දකින්න පැතිකඩ හයක් ਸਰවචනාසේ ඉදිරිපත් කරනවා ඉදිරිපත් කරන්නේ ඒක උද්දේශ වශයෙන් ඊට පස්සේ නිද්දේශ වශයෙන් මේ එක එකක් අරගෙන සූත්‍රයේ කතා ශරීරයේදී විග්‍රහ කරනවා වේදනා කියන්නේ මොකක්ද කියලා අර විදිහට මාතෘකාගෙන හැර බාලා එක හැර එක එක මාතෘකාවකට මොකද්ද මේ වේදනා කියන්නේ ඒ වේදනා කියන එකෙන් අපි සාමාන්‍ය සිංහලට ගත්තත් අපි සාමාන්‍ය වේදනාව කියලා කියන්නේ රිදෙනවට. එහෙම නැත්නම් දුක් වේදනාවකට. පෙළෙන දෙයකටයි. නමුත් සූත්‍ර පිටකයේ අර්ථකථන හැටි බලන්න වේදනාව කියන්නේ වින්දනයක් කියන එක සුඛ වෙන්න පුළුවන් දුක්ඛ වෙන්න පුළුවන් අදුක්ඛම සුඛ වෙන්න පුළුවන්. ඒක නිසා මෙතනදී මේ වේදනාව කියන එකට වේදනාව කියන එක මේ ධර්මපරියාය සඳහා අර්ථකථනයක් දෙන්න වෙනවා. ඒ අර්ථකථනය අනුව වේදනාව කියලා කියන්නේ විඳීම. ඒ විඳීම සුඛ විඳීමක්, දුක්ඛ විඳීමක් සහ අදුක්ඛම සුඛ නැත්නම් උපේක්ඛා විඳීමක් කියලා වේදනාව නිර්වචනය කරනවා. ඊට පස්සේ වේදනාවේ නිදාන සම්භවය. ඒකේ නිදානේ මොකද්ද? ඒක සම්භවය මොකද්ද කියලා අහුවොත් ඒකටත් අර කාමයාගේ වගේම ස්පර්ශයම තමයි නිදානේ වෙන්නේ. පස්සපච්චා වේදනා කියන එක අපි ද්වාදසාකාර මේ පටිච්ච සමුප්පාදයේ තේරුම් ගන්න තියෙනවා. ඒකම මෙතන නැවතත් කියවෙනවා. වේදනාවට නිදාණය සම්භවය ස්පර්ශයයි කියලා. ඊට පස්සේ අපි ඒක ගෙවම් කරගෙන ගියොත් වේදනාවකේ වේමත්ත භාවය විවිධාංගීකරණය. ඒකේ විවිධ ඉදිරිපත් වෙන හැටි බලනකොට හයක් මෙතන සරුවචන්සේ සඳහන් කරනවා මේ අදුක් සුඛ වේදනාව දුක් වේදනාව අදුක්ඛම සුඛ වේදනාව කියන මේ තුන් ආකාර වේදනාව ආමිෂ වස්තු නිසා සහ නිර්ආමිෂ වස්තු නිසා නිර්ආමිෂ වස්තු කියන අමාරුයි ආමිෂේ සහ නිර්ආමිෂේ සහ ඇති වෙන ආමිෂ සුඛ නිර්ආමිෂ සුඛ ආමිෂ දුක්ඛ නිරාමිෂ දුක්ඛ අදුක්කම සුඛ නිරාමිෂ අදුක්කම සුඛ ආමිෂ අදුක්කම සුඛ වශයෙන් හයකට කඩනවා ඒකත් අර වේදනාව හඳුන්වා දෙනකොට නිර්වචනය කළා වගේ මේ වේදනාවන් වල වෙස්පැඳින් තියෙනවා වෙස්පෙරලීම් තියෙනවා මේ වෙස්පෙරලීම් නිසා අපි වේදනා චෛතසිකයේ එනසා වේදනා කන්දක වේදනා ස්කන්ධයේ හැම තැනම පටලව ගන්න. අර කොන මේ කොන අලගිය මුලගිය තැන හොයා ගන්න බැරුව මේ වේමත්ත භාවය නිසා විමතියක් ඇති කරගන්න. විමති භාවයක් ඇති වෙනවා. ඒ විමති භාවය ඇති වෙන්නේ මේ ආමිෂ සුඛ, නිර්ආමිෂ සුඛ, ආමිෂ දුක්ඛ, නිර්ආමිෂ දුක්ඛ. ආමිෂ දුක්ඛම සුඛ, නිර්ආමිෂ දුක්ඛම සුඛ කිව්වහම වෙන වෙන ලෝක වාගේ. ඉතින් ඒවයි වදී හැසිරි හැසිරි බලනකොට ලැබිච්ච කාලෙමදි මේ වේමත්ත භාවයේදී විමති පාල කරන්න. ඉතින් ඒ නිසා ඒක සාරවත්යන් වහන්සේගේ චාරිත්‍රාක් වෙන්න ඕනේ. චාරවත්යන්ාගේ යුතුයකමක් වෙන්න ඕනේ. මේ පාටු මානසිකත්වයකින් යුක්ත නැත්නම් පාටු රස ගේ දෙයකින් කටයුතු කරන වේ පෘථග්ජනයට පෙන්ලා දෙන්න මේක මෙන්න මේ අලගිය මුලගිය පැතිකඩ වගේක් තියෙනවා. ඒවා වෙන වෙන ලෝක වගේ පෙනුනට මේ කාමයාගේම වෙස් නැත්තම් මේ බහුරු කෝලං කාමයාගේම බහුරු කෝලං ඒකට කියන වේමත්ත භාවය කියලා. අන්නේ මේ වේමත්ත භාවය හරියට තේරුම් ගත්තේ නැත්නම් මේකත් ඉවර කරන්න ඕනේ අරකත් ඉවර කරන්න ඕනේ මේකත් ඉවර කරන්න ඕනේ ඒකත් ඉවර කරන්න ඕනේ කිය මේ හැම දෙයකම විශේෂඥ භාව ලබා ගන්න ගියොත් ඒ පුද්ගලයා අතෘප්තිකරව මැරලා යනවා. ඌනව මැරලා යනවා. හීනව මැරලා යනවා. මැරෙනකොට අර අතෘප්ති කර දේ ලබා ගැනීම ආසාවක් ඉතුරු වෙනවා. එහෙම නැත්නම් <clears throat> ලබාගෙන තිබුණා නම් යම් දුකක් අනේ මේ දුක නොවේවා කියලා හෝ <clears throat> ප්‍රාර්ථනාවක් සහිතව මැරලා යනවා. ඉතින් යනෝ ඊගාව නිබ්බත්තිය පහළ වෙනවා. <clears throat> ඉතුරු වෙලා තියෙන සම්පූර්ණ කරන්න බැරි කොටහ අල්ලාගෙන මැරෙන්නේ. එතකොට ඒ අනුව විපාක වශයෙන් සුප සුඛ සැප වශයෙන් හෝ දුක් වශයෙන් කොතනක හරි උප්පත්තියක් කරන් දෙනවා. ඉතින් ඒ විදිහට වේමත්ත භාවයේ පිළිබඳව පූර්ව අවබෝධයක් කියනක සුතමේ වශයෙන් චින්තාමය වශයෙන් දැනගෙන කටයුතු කළොත් ඒකේ තමන්ට අදාළ කොටස වේරුම් පින් කරගෙන ඒකේ කෙලවරක් දැක ගන්න පුළුවන්. අර වගේ වන්මත් වෙලා මන්මත් වෙලා එහි මේ දුව ඇවිදිනවා වෙනුවට කෙලවරක් දැකලා මේ වේදනාවක තියෙන <clears throat> උපාද තිතිභංග කියලා අපි සාමාන්‍යයෙන් කියන මේ සංස්කාර ස්වභාවය. උපාදෝ පඤ්ඤායති වයෝ පඤ්ඤායති තිතස්ස අඤ්‍යතත්තම් පඤ්ඤායති කියලා ඔය සැප වේදනා ගත්තත් දුක වේදනා ගත්තත් අදුක්කම සුඛ වේදනා ගත්තත් නිරාමිස වුණත් ආමිස වුණත් ඒ සේරම මෙන්න මේ පොදු ලක්ෂණයට යටයි. ඒක එකක් උප්පතක් පැනෙනවා. එයාටම ආවේනික වූ පෞද්ගලික වූ හටගන්මක් තියෙනවා. ඊට පස්සේ ඒ හටගත්ත දේ අනිත්‍යවත් එක පටලවා ගන්න නැතුව ලක්ෂ කෙල කෝටි ගණන් විවිධ මූණක් තිබුණාට වෙස්පැන්දුම් තිබුණාට හටගත්ත දේ නැති වෙලා යන්නේ හටගත් ආකාරයටමයි ඒකට ආවේනිකවම. ඒ වගේම මේ හටගෙන නැති වෙලා යන එක ඇවිල්ලා ඉඟි බිඟි පාලමයි යන්නේ. මේ මමයි ආවේ. මේ ශප වේදනාව ආපුවම එයා කියන දුක වේදනාවයි මම වෙනස්. ඒ නැත්නම් ආමිෂ සැපය ආපුවම කියන මම නිර්ආමිෂ සැපේ මේ මේ ආකාරයෙන් වෙනස් කියලා ඒ ආපු දේ ගෙන හැරපාලා. හෙලිදරව් කරලම යන්නේ. අන්නේ හෙලිදරව්වට කියනවා උපාදෝ පඤ්ඤති වයෝ ඨිතස අඤ්‍ය තත්ත. මේ ඨිතියාගේ අර උපාදේශ වය දෙක අතර මැද මේ මේ විදිහට නැලවිලි පැද්දිලි විඳවිලි පෙන්නලා තමයි යන්නේ. ඒ නිසා උපාද තීති භංග කියලා මේක සාමාන්‍ය කතාවට අපි දාගෙන කියනවා මේවට කියනවා සංස්කාර ලක්ෂණ කියලා. මෙන්න මේකේ උපාදේ වශීකృత වුණොත් උපාදේ વિશે හැඟුමුදා හැරියොත් ඒ වේමත්ත භාවය නිසා කෙලවරක් ලකින්න හම්බ වෙන්නේ. ඒ වගේම මේකේ අඤ්‍ය තත්ත්ව භාවේ ඒ එක එක ඉඟිබිඟි පාන වෙලාව එකකින් එකට වෙස්මාරු කරන වෙලාවේදී අපි <clears throat> එහි ඇලි බැඳි ගත්තොත් ඒත් කෙලවරක් කරන්න හම්බ වෙන්නේ නැහැ කෙලවරක් කරන්න හම්බ වෙනවනම් හම්බ වෙන්නේ මේ කොයි ආකාරයේ මත උනත් කොයි ඉඟිබිඟි පැවත් හැම දෙයකම නිරෝධයක් තියෙනවා <clears throat> ක්ෂණ මාත්‍ර වශයෙන් තියෙනවා එන තමු ජීවිතයේ වශයෙන් ජවනිකා වශයෙන් තියෙනවා අන්න ඒක විතරක් හැම වේදනාවකම අනිවාර්යයෙන්ම තියෙන දෙයක්. අනේ ඒ පැත්තට විශේෂ අවධානයක් යොමු කළොත් නිරුද්ධ වෙන පැත්තට වැය වෙන පැත්තට ක්ෂය වෙන පැත්තට නැත්නම් කයානුපස්සනා වායානුපස්සනා නිරෝධානුපස්සනා කියන පැත්තට නිරෝධය අනුව බලන ඥානයක් පහළ කරගත්තොත් ක්ෂය වීම අනුව බලන ඥානයක් පහළ කරගත්තොත් වැය වෙන දී අනුව බලන ඥානයක් පහළ කරගත්තොත් ඒක අර වේමත්ත භාවයේ මත් වෙනවට වෙනස් ප්‍රතිපදාවක්. ඒක රැඩිකල් වාදී ප්‍රතිපදාවක්. ඒක ඥානවන්ත ප්‍රතිපදාවක් ප්‍රයෝගයෙන්ම මතකල යුත්තක්. අන්නේ විදිහට ඒක ප්‍රයෝගය කරලා ඒකේ සාර්ථකත්වය දැක්කට පස්සේ ඒ අනුවම කල්පනා කරලා ඒ අනුව තමන්ගේ ජීවන රටාව සකස් කරගෙන සම්මාදිට සම්මා සංකප්ප ආදාළ සකස් කරගෙන ඒකම දක්න සුළු ජීවිතයක් ඒකම දකින සුළු භ්‍රමචරියක් ඒකම දකින සුළු ප්‍රතිපදාවකට තමයි ආර්ය අෂ්ටාංග මාර්ගය කියලා කියන්නේ. එනතන නිබ්බාන නිරෝධ ගාමිනී ප්‍රතිපදා මාර්ගය කියලා. ඉතින් ඒ නිසා මේකේ මේ වේතනා පිළිබඳ මෙච්චර විග්‍රහයක් මොන්නම ශාස්ත්‍රුන් වහන්සේනමක්වත් මොනම ලෞකික ලෝකායත විශේෂකවත් දකින්න හම්බෙන්නේ. ඉතින් ඒ නිසා සර්වචනාසිරි යුතුයකමක් තියෙනවා ඇත්ත ඇති හැටියෙන් දක්වන්න කටයුතු කරන කෙනාට වේදනාව පිළිබඳ වේදය වේදේ කියලා කියන්නේ ඒකේ සම්පූර්ණ පරිචය. ඒකේ සම්පූර්ණ විනිවිද දැකීමට ඔය නිබ්බේද කියන වචනේ ඇවිල්ලා තියෙන්නේ. ඒ වගේ වේද කියන වචනෙන් කඩලා ගිය පදයක්. ඕනම දෙයක වේද ගූ කිව්වනම් පරතරටපත් උනායි කියන එක. මෙතන වේදයේ පිළිබඳ වේදනාව පිළිබඳ වේද ගූ තත්වයකටයි මේ යෝග අපිට ਸਰවඥාසි යෝජනා කරා. ඉතින් ඒක නිසා අපි මේ දීලා කියන මේ ඉදිරිපත් කරගත්ත සූත්‍ර පාළිය අතරිජු පරිවර්තනීය අපේ තියෙන මූල ධර්ම දැනුම සහ භාවනාවේ ලැබිච්ච යම් යම් අත්දැකීම් එක විග්‍රහ කරලා කොතනද අපිට පාටලවිච්ච තැන කොච්චරක් දුරට අපි මේක නිරවුල් කරගෙන තියනවද කොච්චරක් දුරට මේකට අනුග්‍රහ කරලා මේ निराවුල් වෙච්ච භාවය තව තවත් කසකවාගෙන Java කවා ගන්න පුළුවන්ද කියන පැත්තෙන් බැලුවොත් මේ වේදනාවක සරුවච්චන් වහන්සේ පෙන්වා දුන්නේ නැත්තම් අපි හැම වෙලාවෙම ලෝකයා හෝ සම්මුතිය හෝ පෘථග්ජන ලෝකේ හෝ දන්නේ මේ වේදනාවේ ශප දුක දෙක පමණයි. මේ ශප දුක දෙක මැද අදුක්ඛම සුඛ වේදනාවක් තියෙනවා කියන එක අපිට දැන් අර අහලා පුරුදු වෙලා පුංචි දෙයක් වුණාට ඒක විශාල මේ රැඩිකල් වාදී විස්තරයක් සරුවචනාංශගේ. ඒකේ හරියට උපමාවකට කියනවා නම් වොන්චිලාව පැද්දෙනකොට උල්ලෝසක බට්ට එහාට මෙහාට යනකොට අපි දකින්නේ එහා කොනයි මෙහා කොනයි විතරයි. අපිට පේනවා මේ කොනට ගිහිල්ලා බොහොම විචිත්‍ර තාලෙට ඒ බට්ටා සමතුලිතතාවයට ඇවිල්ලා එතන නිකන් නත්තර වෙන්න බලනවා වගේ ඉඳලා ආයෙ පස්සට යනවා. ඊට පස්සේ මෙහා පැත්තට ඇවිල්ලා ඒ යන වේගය 100ට 100ක්ම නතර කරලා එතන නිකන් නතර වෙන්න වගේ පෙන්නලා මායමක් කරලා ආයෙ වැටෙනවා. ඉතින් මේක දිහා කොච්චර වෙලා බලන් හිටියත් අපට කවදාකවත් මේ මේ කොන් දෙක ඇර වෙනස් මේ ඔට්ලෝස්වේ බට්ටගේ ස්වභාවික ලක්ෂණ අවබෝධ කිරීම සඳහා වැදගත් වෙන වෙනත් තැනක් අපට වැටෙන්නේ නැහැ. කවදාද ඔර්ලෝසේ වයින් වුණාට පස්සේ ඕන්චිලාක පැද්ද පැද්දුම නැතුනට පස්සේ ඇත්ත වශයෙන්ම යා නතර වෙන්නේ ඔය එහා කෙළවරෙත් නෙමෙයි මෙහා කෙළවරෙත් නෙමෙයි අර සීග්‍රෙන් එහාට මෙහාට ගිය මැද. නමුත් ඒක සීග්‍රෙන් එහාට මෙහාට යනකොට මෙයාගේ සමතුලිත තැම්පත් ස්ථානයේ මැදයි කියලා කප්පට කල්පනා වෙන්නේ. මොකද එහෙම නොවෙන්න වේගයෙන්ම යන්නේ ඒක මඳහරහ තමයි. ඔබ ඒකම අනිත් පැත්තට විගත්තොත් අපි ශාපකසිත දුකකට යනකොට අපි සැපේ සිට දුකකට යනවා දකිනවා මිස සැපේ සිට අදුක්කම සුඛය හරහා දුකකට යනවා කියන එක කවදාකවත් දකින්නේ අපිට පේන්නේ අපිට සැප තියෙනවා ඒ සැපේ ඉඳලා එකපාරටම <coughs> පූර්ව මේ දැනුම් දීමකින්තර එක පාර දුකට වැටෙනවා. ආය දුකේ ඉඳලා ආය සැපට වැටෙනවා. කවදාකවත් මේ දෙක අතරමැදදී සැප දුක දෙක නැති අදුක්කම සුඛයක් අහරහා ගිහිල්ලයි මේ සැපේශර දුකට මාරු වෙන්නේ කියන එක කවදාකවත් කල්පනා කරලා හෝ එහෙම නැත්නම් මේ අන්වේ ඥානකින් හෝ ස්වයම්බුව හෝ පහළ වෙන්නේ නැහැ. ඒක සරුවචනanse දන්නා නිසායි මේ පු탁 යන කොටසෙන් අහනවා මහනි වේදනාව දත යුතුයි. මේ වේදනාව කියන්නේ මොකද්ද? මං වලට කියලා දෙන්නම් සැප වේදනා, දුක් වේදනා, අදුක්කම සුඛ වේදනා කියලා ඒ තුන්වෙනි විකල්පයක් හඳුල්ලා දෙනවා. ඒ තුන්වෙනි විකල්පය විකල්පයක් බව තේරෙන්නේ බට්ට නතර වීම දක්වපේකනා විතරයි. අයියෙන් පැද්දෙන ඔන්චිල්ලාවේ ඒක පේන්නේ නැහැ. උන්චිලා ස්වභාවයෙන් හෝ නතර වුණොත් නතර වෙන්නේ ඔන්න ඔය අදුක්කම සුඛතය. ඒක ප්‍රകൃතියක් බව තේරෙන්නේ නිරෝධයටපත් වෙච්ච නිරෝධය දැකපු නිරෝධය අගය කරන නිරෝධය අනුන්ට හොඳයි කියලා අනුමත කරන කෙනෙක් පමණයි. එනිසා වෙන කිසිම ශාස්ත්‍රුන් වහන්සේ නමකට මේක අදාළ වුණෙත් නැහැ. මේක කියලා දීමේ වටිනාකමක් තිබුණෙත් නැහැ. ඒකේ නෛර්යානිකත් එක්කුත් නැහැ. ඒ විතරක් නෙමෙයි මේක කියලා දුන්නත් පෘථජනට වැඩකුත් නැහැ. බුදුරජාණන් කොච්චරවත් බලන්නේ සැප දිනු කරගන්න. සැප වැඩි කරන්න බලන්නේ. නමුත් තියෙන තියෙන පියවරක් පාස වෙන්නේ දුක. ඒ නිසා හොඳට සැප දුක දෙක නම් තේරෙනවා. මේකේ ගැලවුම් මාර්ගයේ තියෙන්නේ සැප දුක දෙක නැති මැද කියලා කිව්වොත් එහෙම දෙයක් අහලත් නැහැ, දැකලත් නැහැ, දැක ගන්න පුළුවන් මානසිකත්විකුත් නැහැ. ඉතින් සුතමේ ඥානෙ මොකද්ද මෙතන වටිනාකමක් තියෙනවා. ඒ වගේම චින්තාමය වශයෙන් අපිට දාලා බලන්න පුළුවන්. මේ සැප දුක දෙක පවතින්න පුළුවන්ද අදුක්කම සුඛයක් නැතුව කියලා. ඒක හරියට මේ පඩවියාපෝ තේජෝ වායෝ වගේ ඒකේ ඒක ධාතු ලක්ෂණ පවතින්න බෑ අතරමැද අවකාශයක් නැතුව. චිත්‍රයක් අඳින්න බෑ ඒකේ කැන්වස් එකක් නැතුව. ඉතින් අපි චිත්‍රය අගය කරාට කවදාකවත් ඒ කැන්වස් එක එනසන් චිත්‍රය අඳින්න ඉස්සලා තිබුණ තත්ත්වේ. දන්නේත් නෑ ඒකේ වටිනාකමක් ඇත්තෙත් නෑ. ඒ වගේ තමයි අපි අපි ගත කරන ජීවිතය පවතින මේ ශාප දුක කියන පටලැවිල්ල තුල වක්කාරය තුල වමනේ තුල නමුත් ඒක තියෙන්නේ මොන පදනමේද ඒකේ ඒ චිත්‍රය ඇඳලා තියෙන කැන්වස් එක මොකද්ද කියලා බලන්න අපිට වෙලාවක් නැහැ අර චිත්‍රය ඇඳිලා තියෙන සායම විනිවිදින්න බැරි නිසා විනිවිදින්න ඕනකමකුත් නැහැ මොකද අපිට චිත්‍රය වැදගත් වෙලා තියෙන්නේ ඒ චිත්‍රය තමයි කාමගුණ කියලා කියන්නේ ඉතින් ඒ කාම ගුණයන් දැන අවබෝධ කරනකොට මේ අදුක්කම සුඛ කියලා එකක් අපි මේ වෙලාවේ නිකන් මල්ලේ දාගෙන යනවා. තේරුණාට නෙවෙයි මේ ਸਰවචනසේ කියාපු නිසා හෝ මල්ලේ දාගෙන යන්න වෙනවා. නැත්නම් අපේ සුතමේ ඥානෙ තියාගන්න වෙනවා. අපිට චින්තාමය වශයෙන් මේ තුන්වෙනි විකල්පේ හඳුල්ලා දෙන්න වෙනවා. ඒක ප්‍රත්‍යක්ෂ කරනවායි කියලා කියන්නේ එහෙම නැත්නම් ඒකට භාවනාමය වශයෙන් බැස ගන්නවායි කියලා කියන්නේ විපස්සනා වශයෙන් බැස ගන්නවායි කියලා කියනකොට හාත්පසින්ම වෙනස් දෙයක්. උතුමේ වශයෙන් ඇහුවා විතරක් නෙවෙයි තර්ක වශයෙන් තේරුම් ගත්තා විතරක් නෙවෙයි ඒක ප්‍රත්‍යක්ෂ කරණය කියන සාක්ෂාත් කරනවා කරනවා කියන එක ගා දුෂ්කරයි. ඒ දුෂ්කර භාවය වෙන මොනක්වත් නිසා නෙවෙයි සැපට ඇති ආසාව නිසාම සැප පමණක්ම ඉල්ලන නිසාම අපේ හිතේ අපේ තර්කය අපේ රුචිය අපේ මන අපේ අපේ පෞරුෂත්වයේ කවදාකවත් අදුක්කම සුඛය පිළිගන්න කතියක් නැහැ. ඒක පේන්නේ අපට අදුක්කම සුඛය පිළිගැනීම පේන්නේ මහා නෝන්ජල්කමක් විදියට. පරාදයක් වගේ. එහෙම නැත්නම් පිලුණු වෙච්ච බතක් වගේ. නීරස දෙයක් වගේ. තනි වුණා කොට වුණා වගේ. ඒ නිසා අපිට පේන්නේ ඒක ප්‍රගමනයක් බලන කෙනෙක් ප්‍රගතිශීලීත්වයක් බලන කෙනෙක් ඥාන නිර්මාණයක් කරන කෙනෙකුට නම් නොදකින් නොපතන් නොදෝමකින්ම කියලා තමයි පේන්නේ. මේක සම්පූර්ණ පරදවිල්ල, පටලවිල්ල. මේක සම්පූර්ණ පරාදයක්. මේක නෙවෙයි අපි හොයන කී කෙනක හොයන්නේ. ඒ නිසා අපිට කවදාකවත් මේ මධ්‍යම ප්‍රතිපදාව අහුවෙන්නේ කල්පනා ඥානයකට. ඒ නිසාම සරුවචනසේ දේශනා කරනවා ද්වේමේ භික්කවේ පච්චයා සම්මාදිට්ඨිය උපාදාය කතමේ ද්වේ පරතෝච ഘോഷෝ අජ්ජත යෝනිසෝ මනස්කාරෝ කියලා. මහණිය යම් කිසි කෙනෙකුට සම්මාදිට්ඨියක් පහළ වෙන්න නම් අත්‍යන්තයෙන්ම පැවතිය යුතු සාධක දෙකක් තියෙනවා. ඒ සාධක දෙක නැතුව කවදාකවත් පහළ වෙන්නේ නැහැ. ඒ පළවෙනි එක තමයි පරතෝ ഘോഷේ. අනුන් කියන දේ අහන එක සුත්තමය ඥානි. ඒ නිසා අපි අනිවාර්යයෙන්ම පු탁ජනෙක් වශයෙන් ගත්තාම බුද්ධාංකුරයන් වහන්සේ වෙන්නේ නැත්තම් මහා පොස්තන් වහන්සේ ඇර අනිකුත් සෑම කෙනෙක්ම මේ සම්මාදිට්ඨියේ ණයටයි ගන්න. අනුන්ගෙන් ආපු දෙයකටයි ගන්න. ඒ නිසා අපිට ශ්‍රාවක කියන නම කියන්නේ. අපි අහුම්කන් දෙවෙන්ද පරතෝ ഘോഷෙන් තමයි මේ තුන්වෙනි විකල්පය සැප දුක දෙක මැද තියෙන තුන්වෙනි විකල්පය මෙතෙන්ට හඳුල්ලා දෙන්නේ. ඒ වුණාට අපිට සද්දය ඇහි බුදුහාමුදුරෝ කියයි. නමුත් අජත්ත යෝනිසෝමනසිකාරෝ කියන විදිහට ඇතුළතින් අපේ නුවණින් කල්පනා කරන ගතිය. විප්ලවීය චින්තනය. නැත්තම් ඒ කනකට වැටෙන්නේ නැහැ මේක. කනකට ගන්නෙ නැහැ. අපි කොච්චර කෙරුවක්වත් සැපසොයින සැප මේ වැඩි කරගන්න ක්‍රමය ඒ හීනෙන් හරි හැංගිලා හරි අපි ඒක සඳහා තමයි ගත වෙන්නේ. ඉතින් ඒ සැප සොයන ගමනේ බලනකොට මේ අදුක්කම සුඛේ පිළිගැනීම කියන්නේ නෝන්ජල්කම. බය අදු ගතිය. නැතිකමට කරන දෙයක්. දුප්පත්කමට කරන දෙයක්. නමුත් සර්වචනාංශي මතක් කරන්නේ වේදනාව කියන එක දැනගන්න කෙනෙක් පවා අඩු ගන්න මේ තුන්වෙනි විකල්පේ මතක තියාගෙන ඉන්න ඕනේ මේ තුන්වෙනි විකල්පය අරහා තමයි අතුරු ඒ තුල තමයි මධ්‍යම ප්‍රතිපදාව තියෙන්නේ. ඉතින් ඒ වේදනාව දැනගෙන මේ වේදනාවේ නිදාන සම්භවය ගත්තොත් ස්පර්ශය කියලා කියනවා ස්පර්ශයේ මේ තුනම තියෙනවා ස්පර්ශයේ ඕන සපක් වශයෙන් ඕනම් බලනවා නම් බලන්න පුළුවන් ඒ ස්පර්ශයේ දුකක් වශයෙන් බලන්න පුළුවන් එහෙම නැත්නම් ස්පර්ශයේ අදුක්කම සුඛයක් වශයෙන් බලන්න පුළුවන් ස්පර්ශයේ ආවේනිකව මේකක්වත් නැහැ මේකට මේ විඳපු දේ සැපද මේ විඳපු දේ දුකක්ද එහෙම නැත්නම් ඒක සැප දුක දෙකට නැති අදුක්කම සුඛ වූ මධ්‍යස්ත උපේක්ෂා වේදනාවක්ද කියන එක විඳීමත් එක්කම හිතෙන් ඇති කරන එකක් ඒක නිසා ස්පර්ශයක් ඇති වෙන්නේ නැතුව ලෝකේ වෙනමම සැප කියලා જાතියක් නැහැ. ස්පර්ශ කියන එකට ගැටුම තුල තමයි ඒ ශප, ඒ දුක, ඒ අදුක්කම සුඛය කියන එක නිර්මාණය වෙන්නේ නිර්මාණය වෙනවට වඩා වගුරුවන්නේ ආශාව කියන වචනේ සඳහන් වෙන්නේ ඒකයි. ඒ හැපීමත් එක්කම තමයි. එහෙම නැතුව ලෝකේ ශප සුපර් මාකට් එකෙන් ගන්න බෑ. දුක කියන එක කාටවත් දෙන්න බෑ. අදුක්කම සුඛ කියන එක චිත්‍රයක් අඳලා පෙන්වන්න බෑ. මොකද ඒක බාහිර තියෙන දෙයක් නෙමෙයි ගැටුම තුලින්. කතුරුමුවත් පියමුවත් කැරකෙන ගලකට කතුර අල්ලනකොට ඒකෙන් ගිනි පුළඟක් පිසි වෙනවා. ඒ ගිනි පුළඟ විසි වෙන්නේ ගැටුනොත් තමයි. ඒ වගේ මේ මේ වේදනාවේ ඇති මේ සැප දුක අදුක්කම සුඛ කියන එක අර ගැටීම නිසා ඇති වෙන ගිනි පුළඟක් මිස වෙනමම පවතින දෙයක් නෙවෙයි. ඒක නිසා අපිට කවුරු හරි කියනවා මම ඔබට සැප දෙන්නම් කියලා. එහෙම නැත්නම් මම ඔබට දුක දෙන්නම් කියලා. ඒක තන්නේ කරම සුරංගන කතාවක් විතරයි. සැප දුක දෙක අර අපි ඊයේ පෙරට කතා කරපු එකේ කාම ගුණයන්ගේ දැක්කා ඒ මොහොතේ චක්කු විඤ්ඤය රූපේ ඇති ඉෂ්ට වූ කාන්ත වූ ප්‍රිය වූ මනාප වූ කාමෝපසංහිත වූ රජනීය වූ தත්වයක් ඒ වෙලාවෙදීම කනට ඇහෙන සද්දේ අපේ හිත ගිහිලා තියෙන රූපෙට නම් ඇහැටනම් කනට ඇහෙන සද්දේ මොන සැපක් තිබුණත් අපිට අදාළත් නැහැ. ඒක ස්පර්ශ වෙලත් නැහැ. ස්පර්ශ කියලා කියන්නේත් නැහැ. ස්පර්ශය කියන මේ එතන එතන සිටින තැන තමයි මේ වේදනාව මොකක් හරි එකක් පහළ වෙන්න අවස්ථාව තියෙන්නේ. ඒක ඒ සැප හෝ දුක හෝ අදුක්කම සුඛ භාවය පිටින් ඇතුළට එන එකක් නෙවෙයි ඇතුළෙන් පිටතට එන එකක් ඒකෙනොත් අපේ අම්මල තාත්තලා අපේ දැනුම අපේ සම්මුතිය අපේ ප්‍රඥප්තිය හැම වෙලාවෙම අපට කියලා දීලා තියෙන්නේ ඔය සැප දුක දෙකෙන් සැප හොයන්න ඵලය. එහෙනම් ඔබ දිනු. එහෙනම් ඔබ පෝසත්. එහෙනම් ඔබ දක්ෂයි. එහෙනම් ඔබ පංජේ පීඩේට වීරත්වයක් කියනවා කියන්නේ. ඒගොල්ලෝ පෙන්වන මේ ගණන් ක්‍රමේදී අදුක්කම සුඛේ මාතෘකාව ඇත්තෙත් නෑ. ඒ වගේම මොනම හේතුවක් නිසා හෝ දුකක් වටපත් වුණොත් ඒක අදක්ෂකමක්. ඒක දුප්පත්කමක්. දුකටපත් උනා දුක්පත් උනා. ඉතින් ඒ නිසා ඒක නොලැබිය යුත්තක් ඒක සාපලද්දක් ඒක කාලකණිකමක්. ඉතින් ඒ නිසා අපි මේ සැප සොයාගෙන යන අංශභාග ගමනක යන්නේ. ඒ මේ රජුරු ඉන්න කාලේ හරකෙක් නැති වෙලා ඒක අන්දරේට කිව්වලු හොයලා දෙන්නී කියලා. ඔයලා දෙනකොට අන්දරේ කියලා බලලා කිව්වලු මේකා එකහක් පොට්ට වෙච්ච හරකෙක්. උගේ මේ ඌ කාගෙන කාගෙන ගිහලා තියෙන එක පැත්තකට විතරයි. ඒ නිසා මේ රජුරුවන්ගෙන් දීපු ලකුණු අනුව අන්දරේ ගිහිල්ලා හරියට බැලුවලු ඌට පේන්නේ අර පේන ඇහැ පැත්තලු කාගෙන කාගෙන කාගෙන කාගෙන යන්නේ. අනික කරකා කනකොට කෙලින් කාගෙන කාගෙන ඉස්සරහට යනවා. පොට්ට වෙච්ච හරකා එක එක ස්පොට් එකක් ඒක පැත්තට තමයි කකා කකා යන්නේ. ඒක තමයි අපේ මුළු ජීවිතේම අංශභාගයි. මොකද හැම වෙලාවෙම සැපස වෙන ගමන කියන්නේ අඩු ගානේ අපේ අම්මලා තාත්තලා හොයලා දීපු සැප දුක දෙකටවත් අපි සමානව සලකන්නේ. දුක හැම වෙලාවෙම නොදකින් නොපතන් නොදෝමකින් කියන. සැප හැම වෙලාවෙම අනේ මට තව තව වැඩි ලැබේ වගේ කිල්ලෝරක් නැති ගමනක් තියෙනවා. ඒත් ප්‍රශ්නයක් නැහැ. මේ දෙක මැද අඩු ගන්න අදුක්කම සුඛ කියලා තුන්වෙනි විකල්පයක් තියෙනවා කියලා දන්නෙත් නැහැ. ඒත් කමක් නැහැ. මේ සැප වේවා දුක වේවා අදුක්කම සුඛ වේවා කියන එක බාහිරේ වස්තුවේ තියෙන එකක් නෙවෙයි මේ ස්පර්ශ වෙන වෙලාවේදී ඇතුලෙන් පහළ වෙන එකක් කියලා දන්නවනම් මේකේ තියෙන මේ පුස්ස මේකේ තියෙන කෝම්බේ මේකේ තියෙන හිස් භාවය තේරුම් කරගන්න පුළුවන්. ඒක නිසා සර්වඥයන් සඳහන් කරනවා ඒ දුවේදනාව කියලා කියන්නේ මෙහෙමයි ඒකේ නිදාණයට හේතු වෙන ස්පර්ශයයි ඒක නිසා කියනවා අනින්ද්‍රිය ප්‍රතිපද රූපෙකින් කදාකවත් සැප දුක පහළ වෙන්න බෑ කියලා. අපි මෙතන රූප කියලා කියන්නේ ශබ්ද රූප ගන්ධ රූප රස මේ වර්ණ රූප ගන්ධ රස වර්ණ රූප ශබ්ද රූප ගන්ධ රූප රස රූප පහස පොට්ටබ්බ රූප කියලා ගත්තොත් යම් කිසි ප්‍රමාණයක් අපිට මේ වෙලාවේ මේ ඉඳුරන් හා ගැටෙනවද ස්පර්ශ වෙනවද ඒ තුලින් පමණමයි දුකක් උපදින්නේ ඒ නිසා දුක්ඛ නිරෝධ මාර්ගයේ තියෙන්නේ මේ වර්තමානයේ හැප්පෙන ටික විතරයි. ඉන්ද්‍රිය ප්‍රතිබද්ධ නොවිච්ච කිසිම දෙයකින් දුකක් එන්නේ නැහැ කියලා මාළුන්ක පුත්‍ර සූත්‍රයේදී සර්වචන්සේ බොහෝම ප්‍රසිද්ධ මාළුන්ක පුත්‍රයට මාළුන්ක පුත්‍ර ස්වාමීන් වහන්සේට ඒතු කළ දෙනවා. යං කිංච රූපං අදිත්තං අදිත්ත බොබ්බන් නපස්සදි නපස්සස් පස්සී සම්ති. යම් කිසි ලෝකේ රූපයක් තියෙනවා නම් කවදාකවත් දැකලත් නැහැ, දැක්කත් දකිමිනුත් නැහැ බලමිනුත් නැහැ බලන්න වෙන්නේ නැත්තම් එහෙම රූපයෙන් දුකක් උපදිනවාද කියලා මාළුක පුත්‍රයන් අහනවා. නොහෙතම් බන්ති. එහෙම දෙකින් දුකක් එන්නේ. යම් කිසි ලෝකයේ සාධ්‍යයක් තියෙනවා. අහලත් නැහැ, අසමිනුත් නැහැ, ඇහෙමිනුත් නැහැ, ඇහෙන්න වෙන්නේත් නැත්තම් දුකක් එන්නේ. යමක් මේ චිත්තක්ෂණය ඇහෙමින් තියෙනවා එකෙන් තමයි දුකේ ඉන්නේ. එකෙන් තමයි දුක නිරෝධ මාර්ගයක් තියෙන්නේ. ඒක නිසා සම්භවය ඇති වෙන්නේ ස්පර්ශයත් එක්ක තමයි. නමුත් අපි සැලසුමක් හදනකොට එන්න තියෙන දුක්කුත් නැති කරන්න හදනවා. පැවතිච්ච දුක් නැති කරන්නත් හදනවා. අල්ලපු ගෙදර කට්ටියටත් කල්පනා කරන දරුවෝ ගැනත් කල්පනා මම විශාල අපි මේ මේ ව්‍යාපාර කරනවා. ඒ මොන්න තරම් ව්‍යාපාර කරා. දැන් ওই චීන තාක්ෂණයට අද ඊයේ මේ තීතිකේ වෙන දේවල් දිහා බලනකොට මොන්න જાතියෙන් සැලසුම් හැදුවත් ආර්ථික කඩාවැටෙනකොට යකඩ ගණන් අඩු වුණේයි කියලා මොනම මේ ආර්ථික විශේෂඥ තාමත් කියන්න බෑ. අයි පෙට්‍රල් බැස්ස කියන එක තාමත් කියන්න බෑ. ඇයි මෙච්චරම සුනාමිය ගැන ඉගෙන ගත්ත සුනාමිය ගැන ලෝකෙට කියලා දීපු ජපානයේට සුනාමිය ආවට පස්සේ මෙච්චර විනාශයක් වුණේ කියලා මොන තාලකින්වත් කියන්න බෑ. මේ වෙච්ච බව නම් කවුරුත් දන්නේ. මෙතන සැලසුම් කරුවා තමයි. මෙතෙක් කල් අපි හීනෙක ජීවත් වුණා තමයි. දැන් ඒකේ හුලම් බහින්න පටන් ගන්න තියෙනවා. හුලම් බහිනකොට රත්තරන් මොල කාටවත් උනාට පස්සේ පඬිතුකම් කියා කියන්නේ ඉස්සලා දන්නෙත් නැහැ. වෙච්ච වෙලාවට සම්පූර්ණ නන්නත්තර වෙලා තියෙනවා. ඒක නිසා මේ වේදනාවේ සම්භවය ස්පර්ශත් එක්ක එන්නේ කියලා කියන්නේ එතන එතන සිදුවෙන දෙයක්. ඊට පස්සේ මේ එතන එතන සිදුවෙන දේට අපි හිතින් වක් කරනවා මේක සැපක් මේක දුකක් මේක අදුක්කම සුඛයක් කියලා. සුතවත් වූ ආර්ය ශාවකයා නැත්තම් අසුවිරුතන් ඇති කෙනා බැලුවොත් අපිට පුළුවන් ඕනම සිද්ධියක් මතට ඒක සැපක් වශයෙන් ගන්න පුළුවන් දුකක් වශයෙන් ගන්න පුළුවන් දුක්ඛම සුඛයක් වශයෙන් ගන්න පුළුවන්. ඒ වුණත් ඒක ආමිෂ වූ නැත්තම් ඇහැට වැටිච්ච රූපයක් නිසා ඇතිවෙච්ච රජනීය ඉෂ්ඨකාන්ත මනාප රූපයක් නිසාද කනට ඇහිච්ච සද්දයක්ද නාසයට ආපු ගඳක්ද දිවට ආපු රසයක්ද කයට ආපු පහසක්ද කියලා කියනවා අපි ඒකට කියන ආමිෂ කියලා. ඒවා කිරන්න මිනන්න පුළුවන්. මනින්න පුළුවන්කම නිසා. නමුත් ඊට සාපේක්ෂව භාවනා කරනකොට රූප නැ නොදකින්න ඇතක වහග අතන තියෙන දකපු රූපේ තියෙන රජනීය කමනීය ඉෂ්ඨෝ කාන්තෝ වනාප ප්‍රත්‍ය මෙතන රූප නොදකින්න ඇද්දක වහග ඊට පස්සේ ශබ්ද නැති තැනකට ගිහිල්ලා නිස්සද්ද තැනකට ගිහිල්ලා ඊගාට නාසයෙන් ගඳ සුවඳක් අපි බුද්ධ විඳින්න නැතුව දිවෙන් රසක් බුද්ධ විඳින්න නැතුව කයේ හේමම උඹහත් තිබ්බා වගේ තැම්පත් කරගෙන ඒ තුලින් ලබන ධ්‍යාන සුඛයක් නැත්නම් ධිට්ඨ ධම්ම වේදිනිය සුඛයක් විවේකජෝ ප්‍රීති සුඛයක් ලබනකොට අර වගේ ඇහෙන් රූප දැකලා නෙවෙයි කනින් ශබ්ද අහලා නෙවෙයි ඇත්තටම කියනවා නැති භාවේ විවේකයෙන් හටගත් වූ निराமிෂ සැප දුක් වගේකුත් තියෙනවා. ඉතින් සරුවචනාංශයේ දේශනා කරනවා මේ විදිහට ආමිෂ වූ සැපක් තියෙනවා ආමිෂ වූ දුකක් තියෙනවා ආමිෂ වූ निराமிෂ මේ අදුක්කම සුඛයක් තියෙනවා. නිරාමිෂ වූ සපක් තියෙනවා, නිරාමිෂ වූ දුකක් තියෙනවා, නිරාමිෂ වූ අදුක්කම් සුඛයක් තියෙනවා. ඒකෙන් අපි අපි හිතමු මේක සමානට ගේහසිත, නෙක්ඛම්මසිත කියන වචන දෙකක් පාවිච්චි කරනවා. ආමිෂ සුඛයට කියනවා ගේහසිත කියලා, ගෘහාශ්‍රිත කියන වගේ පරිවර්තනයක් ඒකේ තියෙනවා. මේ කාම භෝගී ඇත්තෝ gedarakට වෙලා ඉඳගෙන ඒ ඒ gedara ජීවිතය ගත කරන ගමන් පෞල් ජීවිත ඒ වගකීම් බාර දරන ගමන් තම තමන්ගේ තාරාතිරම් විඳින සැප දුක් අදුක්කම සුඛනෝ බෙදෙනවා. ඒගොල්ල කියනවා ඊට පස්සේ අබිනිෂ්ක්‍මණය කරන ලද නෙක් නෛෂ්ක්‍රම්‍ය කරලා දැත්තෝ වෙනමම සැප දුක් වගේක් විඳිනවා. පුතා දන්නේ නැහැ හඳ ඇති කාලෙට වනාන්තරේ හරි වැඩ කෙරෙති. පෝසත්තුරු බණ කතා කියද්දී වන දෙවඟනෝ ඒ වාලියටි කියලා ගෙවල් දොරල් ඉඳගෙන හිතා ඉන්නවා කලවල් වල බුදුම ලස්සන වැඩ වගේක් කරනවා. ඒ වගේ වෙනම ඉන්නවා භාවනා කරන ආඳුරු ඒගොල්ලෝ මෙහෙම මෙහෙම සැප විඳිනවා මෙහෙම මෙහෙම දුක් විඳිනවා කියලා අර ගෘහාශ්‍රිත පිරිසක් අර වගේ සපක් ගැන කල්පනා කරනවා. එතකොට පැවිදි වෙන්න වගේ ඉන්න කෙනෙක් හිතුව නැත්නම් මේ නෛෂ්ක්‍රමණයට ගිය කෙනෙක් ඒක නට හරිය අමාරුව හිතා ගන්න මේ නෙක්කම්ම සිත දෝමනස්යක් කොහොමද පාල වෙන්නේ කියලා. ගිහි අතහැරියට පස්සේ දෙන සප නම් ඉතින් හිතා ගන්න පුළුවන් ගිහි අතහැරීමේ සැපේ. නැත්නම් මේ අපි සාමාන්‍යයෙන් කියනවා මේ ගෘහාසිත ජීවිතය රජස්පතයක් කියලා. දූවිති මාර්ගයක් සම්බාධෝ රජාපතෝ. අබ්බෝ කාසෝ පබ්බජ්ජා කිය. පැවිද්ද එහෙම නැත්නම් මේ අබිනිෂ්ක්‍මණය අභ්‍යවකාශය කිසිම හැප්පෙන දෙයක් නැහැ කියලා. ඒක නිසා හිතනවා කොහොමද මේ නයිස්ක්‍රම්‍යකින් ඇති වෙච්ච දුකක් ඇති වෙන්නේ කොහොමද කියලා. සපක් නම් හිතා ගන්න පුළුවන්. ඉතින් අදුක්කම සුඛේ මොකද්ද කියලා. එහෙම නැත්නම් ගෘහාශ්‍රිත ජීවිතයේ තියෙන අදුක්කම සුඛය මොකද්ද කියලා. නමුත් මේ මෑත කාලේ දැන් අවුරුදු 20ක් 30ක් විතර හැම කෙනා මේ වගේ Taman ගෘහ ජීවිතය ගත කරන ගමන්. එහෙම නැත්නම් Tamanගේ ජීවන රටාව වෙනස් නොකර මේ දවස් 10ක් විතර අභිනිෂ්ක්‍මණයක් කරලා භාවනා කරනවා. ඒ කාලෙත් අර නෑදෑයන්ගෙන් වෙන් වෙලා වස්තුවෙන් වෙන් වෙලා ඒ අටසිල්ලෝ දසසිල් සමාදන් වෙලා කරගෙන යනකොට එතකොටත් තේරෙන පටන් අර ගන්නවා අර gedara ඉන්නකොට තිබුණා වාගෙම මේ හිත විඳිනවා හැම වෙලාවෙම විඳිනවා ඒක හැම වෙලාවෙම සැපක් නෙවෙයි ඒකෙත් තියෙනවා සැප තියෙනවා දුක තියෙනවා අදුක්කම සුඛ තියෙනවා මේක ඔය සලායතන විභංග සූත්‍රයේදී සර්වචනාංශයේ චත්තිස් තින්ස සත්තපදා කියලා සත්‍යයකට තියෙන පෙත මම්පෙත් 36ක් පෙන්ලා දීලා තියෙනවා ඇහැ නිසා ගෘහාශ්‍රිත වශයෙන් ඒ හොඳ රූප දැකලා ඉෂ්ට වූ කාන්තෝ මනාපෝ ප්‍රිය වූ රූප දැකලා ගෘහාසිත දෝසෝමනස්යක් වෙදිනවා. නමුත් ඇහැට අමනාප අනිෂ්ට වූ අකාන්ත වූ ප්‍රියමනාප නැති වුණා වූ කාමෝපසංගත නොවන්නා වූ දෙයක් දැකපුවාම ඔන්න ඇහැ නිසා දුකක් උපදිනවා. සමහර වෙලාවට දකින්නවා ඒකේ සැපකුත් නැහැ දුකකුත් නැහැ දැක්කට ඇති ගැටි දෙයකුත් නැහැ. ඒක ආදුක්කම සුඛයක් පහන නිසා ඇහි ගෘහස්විතව තුනක් පහළ. ඊට පස්සේ කනේ මනාප සද්ද, අමනාප සද්ද, මනාපමනාප නොවන සාමාන්‍ය සද්ද කියලා. ඒ අනුව ප්‍රිය අප්‍රිය ප්‍රිය අප්‍රිය මැද මනාපමනාප මනාපමනාප කියලා පහන වගේ එක එක ඉන්ද්‍රියන්ට හිතත් සම්බන්ධ කරන හයක් 9 18ක් gedara දී පහළ. ඊට පස්සේ ගිහි යට ඇටියට පස්සෙත් ඒ වගේම 18ක් පහන ඔක්කොම 36ක් සඳහන් කරතියි. ඒ මේ මේ ආධ්‍යාත්මික ජීවිතේ පත්‍විච්ච කරන. මෙන්න මේ 36ක් වූ පෙත්වල අපි මැරෙනකන් අපිට එකක්වත් සම්පූර්ණ කරගන්න හම්බ වෙන්නේ. මේ ලෝකේ අපි දන්නා වූ කාම සැප ටිකවත් තාම ඉවර කරගන්න බැරි වුණා. නොවිඳිනා බලු දුක් දැන් විඳලා තියෙනවා. ඒත් අපි උත්සාහ කරනවා මත්තට නම් දුක් නොවෙන්න. අනන්ත අප්‍රමාණ අදුක්කම සුඛ වේදනා gedera තියෙනවා. එකක්වත් ගණන් ගන්න ඔක්කොම පිය දමන්න හදනවා. ඒ වගේම භාවනා රිට්‍රීට් එකට ගියාම නැත්තම් අපි අබිනිෂ්ක්‍මණයක් කරපුවාම වරින් වර අපට භාවනාවේ හොඳ ප්‍රතිඵල හම්බ වෙනවා. වරින් වර ඊටාත්ම පීඩිත කායික දුක් වේදනා සද්ද නිසා, හිතවිලි නිසා, දුක් පීඩා පහළ වෙනවා. කොයි වෙලාවක හරි අදුක්කම සුඛයක් පහළ වුණොත් ඒක නොදන්නකම නිසා ඒක අපි වැරදිලා පෙරදිලා කියලා අයින් කරනවා. ඒ නිසා මේ වේමත්ත භාවය නිසා මේකේ ඇති විවිධාංගීකරණය නිසා හිවලෙක් පඹගාලක පැටලුණා වගේ අපි හැම දෙයකම කෙලවරක් කරගන්න බැරුව ගත කරලා තියෙනවා. මේ වේමත්තක භාවය නිසා. මේකේ විමති භාවයක් ඇති වෙලා තියෙනවා මම ආමිෂව ගෘහාසිතව ලබන උපරිම සැප ලබන්න මගේ ජීවිතය ගත කරනවාද? එහෙම නැත්නම් නෛෂ්ක්‍රම්‍ය සුඛයෙන් ලැබෙන උපරිම සැපේ ගත කරනවාද? ওই දෙක අතර පැටලෙන. ඒව ගත කරන්න ගියාට කියන දේ සිද්ධ වෙන්නේ නැහැ. සැප හොයන්න ගියාට දුකේ හැප්පෙන. ඊට පස්සේ අදුක්කම සුඛේ එනකොට ඉතින් සැකවපදෝ. අවබෝධ කරගන්න බැරි වෙනවා. ඉතින් ඒ නිසා මේ විමති භාවයේ තුල හැම කෙනෙක්ම පඹ කාලක පැටලිලා වගේ අසරණ වෙලා තියෙනවා. ඉතින් ඒක මේ වේදනා චෛතසිකේ වේදනා ස්කන්ධයේ අවබෝධයේ පිණිස තේරුම් අරගන්න ඕනේ මිනිස්සයා උපදින කොටත් මේක පිළිඳ කෙලවරක් නැතුව උපදිලා මැරිලා යනකොටත් කෙලවරක් නැති නිසා ඊගාව ජීවිතයේදී අපේක්ෂාව කියන එක අනිවාර්ය අංගයක් වෙලා තියෙනවා මේ වේදනාව මුලමදාක දැකලා ඉවර වෙනකම්. නමුත් මේ වේමට්ටක භාවයේ තුල කොයි පාරෙන් ගියද කෙලවර කරන්න කියලා හරි අමාරුයි විනිශ්චය කරන්න. ඒ නිසා සර්වචන සඳහන් කරලා තියෙනවා මේ වේමට්ටක භාවය නිසා මොකද වෙන්නේ? මේක අනිවාර්ය විපාකයකට ලක් වෙනවා. කවදාකවත් මේ සබ්ජෙක්ට් එක මේ මාතෘකාව කෙලවර කරන්න බෑ. කෙලවර කරන්න බැරි නිසා අතෘප්ති කරවයි මැරෙන්න වෙන්නේ. ඌණ භාවයෙන් මැරෙන්න වෙන්නේ. ඒ අතෘප්ති කරතා ඌණ භාවයේ භව නීත්‍යයක් බවට පත් වෙනවා ඊගා භාවයට කොනක් ඉතුරු කරනවා. නිසා වේද ගූ තත්ත්වයට අපිට යන්න හම්බ වෙන්නේ. එහෙම නැත්නම් මේ පටිවේද කරන්න හම්බ වෙන්නේ වේදනාව. ඒ තරම්ම විශාල මාතෘකාවක්. මේ නිසාම 52ක් තියෙනවායි කියන චෛතසිකවල වේදනාව පමණක්ම වේදනා ස්කන්ධයක් වශයෙන් ගෙන හරපාන. සංඥාව තනි කරම සංඥා ස්කන්ධයක් වශයෙන් ගෙන හරපානවා. ඊටු චෛතසික 50ටම අපි සංස්කාර කියලා කියනවා. මොකද මේ දෙනම බරපතලයි. අර 52කින් වේදනාව වේදනා ස්කන්ධයක් ඇති කරනවා. වේදනා කන්දක් ඇති කරනවා කියලා මේකෙන් කියන්නේ. සංඥා සංඥා කන්දක් ඇති කරනවා. ඒ නිසා මේ වේදනාව පිළිබඳව යෙදෙන්න නම් ඒක විශේෂ මාතෘකාවක් කරගන්න නම් අපි ශප වේදනා, දුක් වේදනා, අදුක්කම සුඛ වේදනා කියන මේ තුන ඔක්කොම විශේෂ මාතෘකා කරනවා මිස ශපට වැඩි ඡන්ද දෙන්නත්, දුක නැති කරන්නත්, අවිද්‍යාව පිළිබඳ මෝහය ඇති කරන්නත් කියොත් අපි අනිවාර්යයෙන්ම පටන් ගත්ත තැනමයි නතර වෙන්නේ. ඒක නිසා මේ චත්තින්ස සත්තපදා කියලා හත්තේකට තියෙන්න පුළුවන් මේ පෙත් මාවත් 36 සර්වචන සඳහන් කරනවා සැප වේදනාව හැම වෙලාවෙදීම දුක් වේදනාවට ප්‍රතිපක්ෂයි කියලා. මේම තමයි ඔය අයින්ස්ටයින් වාගත්ත සාපේක්ෂතාවාදී බුදුහාමුදුරු ඉදිරිපත් කරන්නේ. සැපක් කවදාකවත් මනුස්සකට ලැබෙන්න බෑ. දුකකට වාංගු නොවි. සැපට ප්‍රතිපක්ෂ වෙලා තියෙන දුක තමයි. එනිසා කවදාකවත් දුකක් ඇති වෙන්න බෑ. සැපකට ප්‍රතිපක්ෂ නොවි. නමුත් ඒ තරමටම මේ දෙන්න එකිනෙකා එකිනෙකාට හේතු වෙලා ජීවත් වුණාට මිනිස්යා තුළ තියෙන සනාතන ආසාවක් සැප වේදනාවට කාමරාගනුසේ පහල කරන අතර මනාපයි හොඳයි හොඳයි කියලා කියන අතර දුක් වේදනාවට පටිගැප් පහල කරනවා දුරුවන් කරන්න නැති කරන්න මේ දෙන්නා නම් ස්වභාවයෙන් පවතින එක හා සමානයි නමුත් මිනිස්යාගේ තකතිරුකම කියලා කියන්නේ පෘථග්ජනකම කියලා කියන්නේ එයා මේ දෙකෙන් එකක් කිල්ලනවා අනිත් එක එපයි කියලා හරියට පරණ තඹ කාසියක් කිල්ලලා මට රජිනිගේ මුහුණ තියෙන පැත්ත විතරක් දෙන්න පොල් ගහ නැතුව කියලා කියනවා. කාසියක් දෙන්න මට රජිනිගේ මුහුණ විතරක් තියෙන. පොල් ගහයිපයි. ඉතින් ගන්නකොට දෙකම ඇඳුත්තක් වශයෙන් එන බව දන්නේ නැතුව අපි සනාතනිකව සදා කාලිකවම මේ සැපසොයන ගමනේ යන්නේ මොකද්ද? මේ කාම තණ්හාවේ නැත්නම් ඒකේ අනුසය කාමරාග අනුසය අපි නිට්ටරෝ මෝහ කරනවා සැපමයි මේකදී අපි ඔය තවල් ප්‍රශ්නයක් අතු කරලා තිබුණා මේක මේ කාම තණ්හාව, භව තණ්හාව, විභව තණ්හාව කොහොමදයි මේක මතුවේන්නේ කියලා. මොකද තණ්හාව තුනට පල්ලන්නේ සර්වඥාන්සේ පෙන්වන්නේ. ඒකදී කාම තණ්හාව කියලා කියන්නේ මේ ඇහැට මේ වෙලාවේ දකින රූපෙට පහළ වෙන ඉෂ්ට වූ කාන්ත වූ ප්‍රිය වූ මනාප වූ රජනීය වූ කාමූපසංගත වූ දෙයකට නම් ඒක කාම ගුණයක් කියලා කියනවා. අනිත්‍ය වූ අකාන්ත වූ අමනාප වූ දෙයකට නම් තරහක් පහළ ඒක මේ අස්පනා අපිට මේ දැන් සිද්ධ වෙන දෙයට කියනවා කාම ගුණ කියලා. ඒකට කියනවා කාම තණ්හා කියලා. භව තණ්හාව කියලා කියන්නේ එහෙම තවත් ටිකක් ඒක විස්තර කරනවා. ඒ දකින සැප මමයි. ඒ දුක මගේ නෙවෙයි මට එපා. ඒ නිසා මේ මේ දකින සැප එක මම මමෙක් සම්බන්ධ කරපු ගමන් සැප මගේ කරගන්න ඒ කියන්නේ හෙටත් මේක ලබා ගන්න දුක නැතිකරන්න වෙනම තණ්හාවක් අපි ඇති කරගන්න. මේ වර්තමාන මොහොතේ ඇහැට හැප්පිලා ගන්න කාම තණ්හාව නෙවෙයි මේ කියන හොඳ ටික හෙටත් මට ඕනේ. වැඩි කරලා මට ඕනේ. ඒක සහතික කරලා මට ඕනේ කියලා වෙනමම ව්‍යාපාරයක් අපි කරනවා මගේ කරගන්න එහෙම නැත්නම් මගේ දුවට ඕන එක, මගේ පුතාට ඕන, මගේ අම්මට ඕන, මගේ අප්පච්චිට ඕන, මගේ නංගිට ඕන, මල්ලිට ඕන කියලා මගේ කට්ටියට මේ ශප දෙන්න. මේකට කියනවා භව තණ්හාව කියලා. මේ වර්තමාන වශයෙන් බුද්ධ විදින එක නම් අනිවාර්යයෙන්ම මේ පුද්ගලට ආවෙන්නයි. නමුත් ඒක මම කරගන්න, ඒක මගේ කරගන්න, එහෙම නැත්නම් මගේ ජාතියට, මගේ ආගමට, මගේ රටට, මගේ දරුවට, මගේ හෙට දිගටම පැවතීම සඳහා මේක කාලයේ දිගේ සහ දේශයේ දිගේ පතුරවනවට කියන භවය කියන්නේ. ඉතින් උංගෝ දෙනේ කොතෙන්ද ප්‍රශ්න කරනවා. ඒක වැරද්දක්ද? ඉතින් මම රස දෙයක් කනකොට දරුවට ඕකේ ටිකක් දෙන එක. ඕක වැරද්දක්ද? ඉතින් අපේ ජාතියට මේ ජයග්‍රහණයක් ලැබෙන එක. එහෙම නැත්නම් ಜಾති මාමකත්වයේ. එහෙනම් අපි මේ ආගම දිකට පවතින්න ඕනෑ කියලා කල්පනා කරන එක වැරද්දක්ද කියලා. ඒක නැත්නම් මේ ඊයේ විඳපු ක්‍රමයටම ඒ සූත්‍රයටම ඒ සමීකරණානුකූලව හෙටත් ඒ සැප ලබන්න ඕනෑ කියලා ඒ ආර්ථික සමීකරණ හදාගෙන වැඩ කරන එක වැරද්දක්ද කියලා. මේ එකක්වත් වැරද්දක් නරකක්වත් නෙමෙයි මේ කාම ගුණ කියන වර්තමානයේ විදින එක අපි උච්ඡේද දික්කියට දාලා කතා කරනවා. මේක දිගට පැවැත්ම දරුවන් වෙනුවෙන් වශයෙන් හෝ කාලයේ වශයෙන් දේශ වශයෙන් දාන එකට කියනවා සාසත දික්කිය කියලා. ඉතින් මනුස්සය වෙන මොකද කරන්නේ? ওই දෙක තමයි කරන්නේ. Tamanට හරි ගියා නම් ඒ හරිය මූල ධර්මේ ලියාගෙන තියනද හෙටත් ඒක ගන්න ඒ මූල ධර්මේ මගේ කියන. ඒ මූල ධර්මano ලැබිච්ච සැප මගේ කියා ගන්නවා. ඉතින් ඒ සඳහා භවයේ දිගට පවතිනවා. මේක හරි අහිංසකයි බැලුවල්මට මේක හරිම අහිංසකයි මොකද ධාර්මිකෝ කිය කරේ හම්බ කරන් කාපුවම ඇති වැඩේ මොකද්ද කියලා. ප්‍රශ්නේ තියෙන ඕක නෙවෙයි. ඔය මගේ කමට ගිය ගමන මගේ දරුවට මගේ අම්මට මගේ අප්පච්චිට කියපුවම ඔක හම්බ වෙන්නේ නැති වෙනකොට පුදුමාකාර තරහක් එනවා. ඒකට කියනවා විභව තණ්හාව කියලා. කන්‍යම් මරණ්‍යම් කොටඤ්ඤම් කියන කඩු කිනිසි ගන්නේ යුද්ධ කරන්නේ කවදාකවත් මේ වර්තමාන තියෙන සැපයකට නෙවෙයි. මේ එන්න තියෙන සැපයකට ජාතිය වෙනුවෙන් මේ එහෙම නැත්නම් අනාගත කාලය වෙනුවෙන් දේශීතුනේ. ඒ තියෙන සෑම විභව තණ්හාවක්ම නාස්තික දෘෂ්ටියක්ම අපි සාධාරණීකරණය කරන්නේ භව තණ්හාවේ නාමයෙන් තමයි. මේ පුතඥය පුතඥය වශයෙන් කොටු වෙලා අපි බෞද්ධයෝ අපි දෙමළ මිනිස්සුયો අපි අප්‍රිකානු ජාතිකෝ අපි කහ ජාතිකෝ අපි ආසියානු ජාතිකෝ කියලා පුදුුවන් තරම් ගොනු වෙලා අර තනියම ලබා ගන්න බැරි දේ කණ්ඩායම් වශයෙන් එකතු වෙලා උත්සාහ කරනකොට හරියන්නේ නැහැ කියලා මම කියන්නේ ඒක හරියනවා. නමුත් හරියන්නේ නැති තැනට ආපු ගමන් කිසිම පැකිලීමකින් තොරව අපි ආ හතුරෙක් කියලා හිතාගෙන අපේ දෘෂ්ටිය නෙවෙයි තියෙන කියලා කියලා වනසිතවිල්ල පහළ වෙනවා කියන එක අර ඒ સંદર્ભයට තියෙන ශපට තියෙන ආශාව හා සමානම දෙයක් තමයි භවරාගය හා සමානම දෙයක් තමයි විභවරාගය භව තණ්හාව වගේම එකක් තමයි විභව තණ්හාව. භව තණ්හාව ආස්තික ප්‍රත්‍ය නිර්මාණශීලීත්වය එහෙම නැත්නම් ප්‍රගතිශීලීත්වය වෙනවනම් ඒ නිර්මාණශීලීත්වය ප්‍රගතිශීලීත්වයට බාධාවක් වෙච්ච ගමන් ඒහා සමානවම 50 සිටිවිලි පහළ වෙනවා. විභව තණ්හාවක් පහළ වෙනවා. ඊට පස්සේ ඒ කාම තණ්හා භව තණ්හා විභව තණ්හා කියන මේ විවිධාංගීකරණය වුණාට පස්සේ ඒ පුද්ගලයාට වර්තමාන මොහොතේ සිහිය ලැබලා තියාගෙන ඉන්නවා කියන එක පවා බරපතල අභියෝගයක් බවට පත් වෙනවා. ඉතින් එහෙම කරන්න ගියාම දරුවෝ ගැන කල්පනා කරන්න වෙලාවක් නැහැ කියන. ජාතිය ගැන හිතන්න වෙලාවක් නැහැ. එහෙම නැත්නම් ආර්ථිකය ගැන බලා ගන්න වෙලාවක් නැහැ. සමාජික தত্ত্ব බලන්න වෙලාවක් නැහැ. දේශපාලන தত্ত্ব බලන්න වෙලාවක් නැහැ. මේ මම දැන් මෙතන හිටියොත් භව තණ්හාවට බාධා වෙනවා කියන එක තමයි උඟ දෙනෙක්ගේ තියෙන කන්දොස් කිරියා. නමුත් මේ කාම තණ්හාවේගේම මම කියාගන්න එක මගේ මගේ ආත්මය කියාගන්න ඉලක්ක තමයි භව තණ්හාවේදී වෙන්නේ. මේක මම මේක මගේ මේක මගේ ආත්මය. අර කෙම හේවනල්ලා. ඒකෙම නැස්චාත් භාවයට යනකොට ඔන්න විභව තණ්හාවට එනවා. ඉතින් ඒක නිසා මේ මනුස්සයාට කොතෙන්ට යනකම් මේක සාධාරණද කොතනින් එහාට ඒකෙන් හානියක් වෙනවද කියන එක ඒ ඉර ඒ සීමාව දන්නේ නැති කෙනා තමයි පුත්තජනය කියලා කියන්නේ. ආර්යයන් වහන්සේට ඒක දාන්න. මෙතෙන්ට යනකම් මගේ ගෝචර භූමිය මේක පැනපු ගමන් මම අමාරු වැටෙනවා කියන එක ගෝචර භූමියේ පයින්කොටම දන්නකම තමයි ඒ සංවේදිකමට තමයි ආර්යත්වය කියලා කියන්නේ උත්තරම තත්වය කියලා කියන්නේ උසස් තත්වය කියලා කියන්නේ දියුණු තත්වය කියන්නේ. පුත්තජනයගේ නෑ සීමාව දන්නේ. ඒකට මට නිතරම මතක් කරන්නේ පන්දි ස්වාමීන් දෙන නිදර්ශනය ඒ පැණිහැලියක් එනතම් මේ පැණිහැලියක් නැත්නම් මේ පැණි බෝතලයක් හැරලා තිබ්බොත් මෙහෙටත් වැඩිව ලංකාව වගේ රටක ඒක පිළිබඳව ඇඹලේකට පණිවිඩය යන්නේ මොන ටෙලිකොමියුනිකේෂන් සිස්ටම් එකෙන්ද කියලා. ඔය කිසිම ජනමාධ්‍යයක් උන් ඕනේ නැහැ. උන් දැනගන්නවා පට ගන්නවා. ඊට පස්සේ උන් ඒකට එන්නේ අම්මා මුත්තා කාලෙවත් මෙච්චර මේ පැණියක් හම්බෙලා නැහැ. ඒක නිසා උන්ගේ මීගුලේ තියෙන සිය මේ මේ භූමිගුලේ තියෙන සියලු වැඩ අතහැරලා රොද්ද බැඳගෙන එනවා. අවිල්ලවලා පුදුමාකාර ආසාවකින් අර මේ පැණිය ටික ටික ටික ටික වළඳනවා. වළඳනකොට ඔය මී මැස්සට නම් තියෙනවා පැසක් කියලා. ඒක නමුත් කූඹියට නැති නිසා උට gedර ටිකක් ගෙනියන්න නැත්තම් කියලා හිත. මේ වර්තමානයේ දැන් ඉෂ්ටෝ කාන්තෝ ප්‍රියෝ මනපුයෝ රජනීයෝ කාමූපසංගිතෝ රසක් ලැබිලා ඌ එක එක විඳගෙන විඳගෙන කකා ඉන්න ගමන් දැන් ඉතින් ගෙදර යන්න වෙලාව හරි ගෙනිච්චොත් මොකද වෙන්නේ? එතන කරන්න දෙයක් නැත්නම් තව ටිකක් one for the road කියලා ආයෙ උගුරක් වැඩිපුර බොනවා. බොනකොට කන්දේ බර වැඩිකම නිසා හිමීට රූටල වැටෙන්නේ අර මී පැණියට තමයි. ඉතින් එතකන් ඌ සමාජලාට හොම්බයි කකුල් දෙකුයි මේ පැණිය දාගෙන ඉන්න පුළුවන් ඒතු වගකීමෙන් හිතනවා පිටිපස්සේ කකුල් හතරක් තියෙනවනේ. පුළුවන් වෙයි කියලා. නමුත් අර අර ඒ වෙලාවේ ලැබිච්ච දේ සීමාව දන්නේ නැතුව මේ ගෙනියන්න ආසකම නිසා මේ ඉස්සරහා කාලයටත් ඕන වෙන නිසා තව උගුරක් බීපු ගමන් වෙන්නේ මොකද? අරගෙන තව කකුල් දෙකක් විතර ලෙස්ලා යනවා. ඒත් හිතන කමක් නැහැ මේ මේ පැණියක් ආයේ අම්මා මුත්තා කාලවත් හම්බ වෙන්නේ තව උගුරක් බොනකොට ඉතුරු කකුල් දෙකක් ගිය ගමන් අර මේ පැණිය පාසයක් බවට පත් වෙනවා. ඉතින් ඒ වෙලාවේදී ඒ මීමැසට මොනම ක්‍රමයක්වත් නැහැ මේ මේ මේ කුඹියට මේ වදින් එළිය මේ මේ පැණියෙන් එළියට එන්නේ මොකද ඒකේ අර ලාටු ගතියට අහු වෙනවා. ඉතින් පණ්ඩිත ස්වාමීන් වහන්සේ කියනවා මේක දිහා බලන්නලා සත්පුරුෂයෙක් මේ මීප මේ මේ කුඹියා ගොඩ ගන්න උත්සාහ කරොත් මොකද වෙන්නේ? අත දාපු ගමන් 10ක් 15ක් තව වැටෙනවා මීපැණිට. නිසා සත්පුරුෂයෙක්වත් අත තියන්නේ බහල බරල පැත්තකට වෙනවා. ඒ තරරමටම කාම ආශාව නිසා නැත්නම් මේ කාම ගුණයන් බැඳීම නිසා ඒක මේ ඉස්සරහට පස්සට කාලානුරූපව පතුරවන්න ගියාම ඒ කාමයේම වැටිලා කාමයේම පාශයක් බවට පත්ලා නැහැ. මෑත කාලේ හොඳම නිදර්ශනය තමයි AIDS. ඒක ඇති වෙලා තියෙන්නේ විකෘති කාමකයන්ටමයි. පස්සේ තමයි අල්ලගත්තේ ඒක ලේවලින් පැත්තටමයි කියලා අහිංසක පැත්තකටත්පත් වුණා. නමුත් ඉස්සලා ඉස්සලා ඒ සම්මගත්ත දවසේ ඒ ප්ලේන් එකේ යද්දී ප්ලේන් එක ඇතුලේ ඒඩ්ස් රෝගියෙක් තියෙනවා කියලා ඒ පයිලට් ප්‍රොටෙස්ට් කරලා තිබුණා. ඊගාව ළඟම තියෙන එයාපෝට් එකේ බස්සලා ඉන්නේ එළියට දාන්න. ඒ තරමටම දැනගත්තා ඒ කාලේ තිබුණ සන්දර්භය තමයි ඒඩ්ස් කිව්වනම් ලිංගික අපචාර. ඉතින් ලිංගිකත්වයට හරිය කැමති මිනිස්සු හරිය ආසයි මොකද ඒක මේ ලෝකේ ලබන්න තියෙන ඉහළම සැපේ. නෝ ගිහිල්ලා සීමාව දන්නේ නැති වෙච්චාම වෙන්නේ මොකද්ද? සම්පූර්ණ ඉමුනිටි එක ගිහිල්ලා acquired immunity deficiency syndrome. හිම්බිසා කරලා මැරෙනවා. ඉතින් මේ කාමයාගේ තියෙන මේ ගතිය ඇත්තටම කාම නෙවෙයි තියෙන්නේ මේ කාමයේ දිගට පැතිරීම සඳහා මගේ දරුවට මගේ අම්මට මගේ තාත්තට මේක හෙටට එහෙම නැත්නම් මතු પરම්පරාවට කියලා පතුරවන්න හදනකොට එතන සිදුවෙන මේ භවය ගැටලන తত্ত্বය නිසා මහා පුදුමාකාර ජාලයකට අපි අහුවෙනවා ඊට පස්සේ අන්තිමට ඒකට අකුල් හෙලනකොට වරදිනකොට විභව තණ්හාව එන්නේ අර ප්‍රේමයට හා සමාන තරහක් එන්නේ. ඉතින් සා පුදුමාකාර බැඳීමක පැතිරලා තියෙනවා. නමුත් මේ කවදාකවත් විභව තණ්හාව අයින් කරන්නත් බෑ. භව තණ්හාව අයින් කරන්නත් බෑ. වැඩ කරනවා වැඩ කරන්න වෙන්නේ කාම තණ්හාව මත පමණයි. කාම තණ්හාව තුනී වෙනකොට තීරෙන්න පටන් අර ගන්නවා මේ කාමය වර්තමානයේ යම්සේ මත් කරනවද? සැප දුක් දෙකේ හිත බඳලා අදුක්කම සුඛේ අයින් කරලා සැප දුක් දෙකේ සැපසෙවීම කියන මේ තකතිරු සමතුලිතතාවය ගන්න හදනකොට ඒකෙන් කොච්චර ඒක විතරක් නෙවෙයි අර භව තණ්හාව කියලා වෙන මුල් භාගයක් දුවනවා ඊට පස්සේ විභව තණ්හාව කියලා එකක් එනවා ගොඩේ ඉන්න බැරි තත්යකට එනවා ඒ නිසා මේ යෝගාවචරයට ඇත්තටම යෝගාවචරයට කියන වචන විතරයි තන පාවිච්චි කරන්න පුළුවන් වෙන්නේ ඒ මනුස්සයාට තේරෙන පටන් අර ගන්නවා හැම ස්පර්ශයක්ම පාශයක් කියලා මොනම ස්පර්ශයක් වුණත් ඒ ස්පර්ශයට අපි මොන දෙයක් වක් කරයිද කියලා ඒකට කාමරාගණු සේවක් කරයිද පටිඝාණු සේවක් කරයිද එහෙම නැත්නම් මේ අවිජ්ජාණු සේවක් කරයිද කියලා කියන්න බෑ. ඒක නිසා ਸਰවඥාන්සේ සඳහන් කරන විදිහට මේ ලබනා තාක්ෂට තේරතම ප්‍රතිපක්ෂ වෙලා තියෙන දුක ලබනාසාක් දුක් සියල්ලටම ප්‍රතිවක්ෂලා තියෙන සැප. ඒ නිසා මේ ඕනම සංසිද්ධියක් කරන් බලනකොට දෙකෙන් බෙදලා ගත්තාම එකම උත්තරේ එන්නේ. 50ට 50 සැප දුක් තියෙන. අපිත් අපි වදින අගයන් ආඩම්බරයන් වල පුදුමාකාර වෙනසක් තියෙනවා. සිද්ධියේ නෑ සැප සිද්ධි දුක් සිද්ධි කියලා જાතියක්. ඒකට දාන එක තමයි තියෙන්නේ. ඒ විතරක් නෙවෙයි ඒ දෙක දෙකට බෙදලා දෙක එකතු කරලා දෙකට බෙදලා ලබන උත්තරේ අදුක්කම සුඛ වේදනාව නම් අපි ඒක විසිකරලා ඉවරයි මේ වෙනකොටත් ඒක කම්මැලි කියලා. ඒක නීරසයි කියලා ඒක පහයරයි කියලා. ඒක මේ පිලුණු වෙලයි කියලා. ඒක පරාජයක් කියලා. ඒක නෝන්ජල්කමක් කියලා. ඒක නිසා අපිට කවදාකවත් ඒ දේශනාවේ සඳහන් කරලා තියෙන විදිහට මේ සැප දුක් දෙක අතර මැද තියෙන අදුක්කම සුඛ වේදනාවේ මධ්‍යම ප්‍රතිපදා තියෙන ඒකෙම ගැළවීම තියෙන කියන එක වළක්වන්නේ අවිද්‍යාව තමයි. අවිද්‍යාව කියලා කියන්නේ භාවනාදී ඇති වෙන එපා වෙන ගතිය. නීරස ගතිය, නිදිමත ගතිය, කම්මැලි ගතිය, පාළු ගතිය, තනි ගතිය, අසරණ ගතිය, සැකකරන ගතිය. නැගිටලා යන්න හිතන ගතිය. මේ එන්නෙම නිවන ඔන්න මෙන්න වෙනකොට තමයි. ඒක නිසා අපිට තේරුම් ගන්න පුළුවන් යම් තැනක ආසාවක් කැමැත්තක් බැඳීමක් ඇති වුණා නම් ඒක සංසාරේ. යම් තැනක නීරසකමක් කම්මැලිකමක් ඒකාකාරීකමක් ඇතිවෙන සමහර විතක ද්වේෂය වෙන්න පුළුවන් සමහරලාට නිවනේ පෙතක් වෙන්න පුළුවන්. නිසා යෝගාවචරයට සිද්ධ වෙනවා ඒ නිබ්බිදාව පහළ වෙනකොට කම්මැලිකම් පහළට නීරසකම් පහළ වෙනකොට අර පුරුදු තාලෙට ඒක විශ් කරන්නේ නැතුව මේක දිහා පොඩ්ඩක් පොරොත්තු වෙන්න, උපේක්ෂා වෙන්න, මේකට පොඩ්ඩක් ඇසුරු කරන්න, මේක ටිකක් වශී කරගන්න මේකත් එක්ක ඉන්න අනේ ඒ වෙනස ඒකේ තියෙන මේ දන්නා කියලා හිතාගෙන ඉඳි මෙතෙන්දි අමතක කරන්න වෙන නිසා තමයි මේක ගැඹිර වෙලා තියෙන්නේ. මේක පොඩි දරුවෙකුටවත් රහතන් වහන්සේ නමකටවත් එක සැරයක් මාර්ග ඥානයක් ඵල ඥානයක් ලැබපු කෙනාට ඒක එච්චර අමාරු නෑ. ඒ මොකද මෙතන තියෙන්නේ තමා විහිං ඇති කරපු තමන් විසින් ඇති කරන ආකල්පේ ගලවලා ගන්න බැරිකම තියෙනවා. අපි සාමාන්‍ය කියනවා හිත ගිය තැන ආදර රජමාලිකාව සෑදී ඒක හරි කියලා හිතුණා නම් මේක නම් සත්‍යයි මොන જાති කෙරුවත් ඒක අයින් කරන්න බෑ. ඒ ඔක්කොම මේ කියන සංකීර්ණ භාවයේ මේ කියන පෙළන ගතිය මේ වේදනාවේ වේදනා චෛතසිකයේ වේදනා ස්කන්ධයේ ඇති කරන වර්ණ ගැනීම. ඒක නිසා මදුපිණ්ඩික වාගේ සූත්‍රය අරගෙන බලනකොට චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥාන. ඇහැට එළඹිච්ච රූපේ. ලෝකේ තියෙන රූප නෙවෙයි, පටිච්ච රූපේ. මුලිච්ච වෙච්ච රූපේ. ඔබේ කොච්චර රූප තිබ්බත් අපිට අදාළ වෙන්නේ ඒ ඇහැට එළඹිච්ච ටික විතරයි. අනේ එළඹිච්ච රූපේ නිසා චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥාන. එතකොට ඒක රජනීය වූ, ඊට වූ, කාන්තෝ, වනාපන සියලු වැඩ බහා තබලා විඥානය ඒකේ පහළ වෙනවා. ඒකට කියනවා චක්කු විඥානය කියලා. මේ මේ තුන මේ රූපයක් දිගටම ඇහැ කරා ගමන් කරමින් තියෙනවා. ඇහි සංවේදීකමක් තියෙනවා. චක්කු විඥානයත් එක්ක නැවත නැවත පහළ වෙනවා නම් ඒ තුන එකට ගමන් කරන එකට කියනවා තින්නම් සංගති පස්සෝ. මෙතෙන්ට එනකම්ම හැම කෙනෙක්ම නිවන් දැකලා තියෙනවා. කෙලෙස් මොකක්වත් නැහැ. චිත්ත වීදියේ මෙතෙන්ට එනකම්ම කෙලෙස් නැහැ. පස්ස පච්චා වේදනා ස්පර්ශය නිසා අපි වින්දනයක් පහන ඕනොතෙන්දි තමයි සම්පූර්ණ විස්තරලිය සිද්ධ වෙන්නේ. ඒ නිසා අපට එකක් දැනගන්න වෙන මූලධර්ම අනුකූලව ස්පර්ශ මට්ටමට සතිය පිටවන්න බෑ. සතිය පිටවන්න පුළුවන් ආසන්නම තැන තමයි වේදනාව. ඒවත් මේ චිත්තක්ෂණ ගැන අපි මේ කතා කරන්නේ. නමුත් මේ වේදනා චෛතසිකයේ පහළ වෙන තැන, විඳීමක් වෙන තැන අපට. ඒකයි පය තියෙනකොට පය තියෙන කැටි අත් දකින්නවද, අත් විඳිනවද? හුස්ම ගන්නකොට ඒ හුස්මේ ආස්වාස ප්‍රස්වාසය මේ ආස්වාසය මෙහෙමයි මං අත්විඳින්නේ ප්‍රස්වාසය මෙහෙම අත්විඳින්නේ කියලා එතෙන්දම ඒ අන්තිම දැල්ලටම යනකම් සතිය පිහිටවන්න පුළුවන්. ඊට එහා යන්න බෑ. මූල ධර්මානුකූලව යන්න බෑ නිසා වේදනාවත් එක තමයි සතිය ප්‍රාරම්භයේ සිද්ධ වෙන්නේ. නිසා සෑම විදීමක්ම ඉන්නේ ස්පර්ශය නිසා ඒ සෑම දෙයකම නිවන් දොරටුවක් තියෙනවා. ඒ කිසිම දෙයක් අයින් කරන්න ගියොත් අපි ඒ ක්ෂණ සම්පත්තිය පනරතයි. ඒ නිසා සතිය පුරාවට පැතිරෙන්න ඕන. නමුත් අපේ භාවනා ජීවිතය අපි ඉල්ලන්නේ භාවනා සැප ප්‍රීතිය සුඛය එහෙම නැත්නම් ඒ මනහප දේවල් ටික විතරයි. ඉතින් ඒ අනික් හරි අමතක කරන නිසා ක්ෂණ සම්පatti එහෙම නැත්නම් නිවන් දොරටු රාශියක් අමතක වෙනවා. නමුත් අපි දුක හොයාගෙන යන අත්කලමතාන යෝගයක් මෙතෙන්දී අනුමත කරන්නේත් නැහැ. සැප හොයාගෙන යන කාමසුකල්ලි කාණේවා කන්මත කරන්නේ නැහැ. එන දෙයට එන්න දෙන්න කියන එකයි විපස්සනා වෙදි කියන්නේ. කරා පැමිණෙන දේ තේරීමක් වේරීමක් තොරව සතිය පිහිටවන්න පුළුවන් නම් අපිට පුළුවන් වෙයි මේ සෑම ස්පර්ශයක්ම වර්ණයක් වෙන හැටි වර්ණයක් වෙන හැටි එහෙම නැත්නම් ආලවට්ටම් වැටෙන හැටි ඒවා සකස් කරන හැටි මේ සේරම සිද්ධ වෙන්නේ මේ වේදනාව කියන චෛතසිකය හරහා. එනකොටම සත්‍ය පිටවන්න පුළුවන් නම් ඒක වේදේ කියලා කියනවා. ඒක තමයි අපිට යන්න පුළුවන් ආසන්නම තැන. ආනෙතෙන ගියොත් තේරෙයි කිසිම ස්පර්ශයක් ඒකට ආවේනික වූ නයිසાર્ගික වූ සපත් දුකක් සහිතව පහළ වෙනව නෙවෙයි. එතින්ද අපේ අවිද්‍යාව නිසා නැත්තම් මේ කාම අනුසේන කාමරාග අනුසේ නිසා එහෙම නැත්තම් පරිගාණෝසේ නිසා මේ දේවල් වේරලා වෙන් කරගෙන හරියටම ඒකට අදාළ ලේබල් එක දාගෙන ඒ අනුව අපි මම පෝසතෙක් මම දුප්පතෙක් මට හරි ගියා මම දැක්කා මට මම වින්දා ආදි වශයෙන් අර සෑම දෙයක්ම Tamange මල්ලේ දාගන්න. නමුත් ස්වභාවයෙන් කිසිම ස්පර්ශයක කෙලස් නැහැ. කෙලස් වෙන්නේ මෙන්න මෙතන මේ ඉහෙඳ තැබිල්ල මත තමයි. අපේ මතිමතාන්තර අනුව පස්සේ අපි සාකච්ඡා කරන බලාපොරොත්තු සංඥාව අනුව මේ වෙන කිසිම දෙයක් අපි ඒ හොඳ නරක හරි වැරදි සුභ අසුභ ධර්ම ධර්ම කියන ඒ තේරීමකට බේරීමකටපත් නොකර මල්ලලා ගන්න. ඒ නිසා සර්වඥයන් සඳහන් කරනවා මේ ලෝකේ ඇති තාක් දේවල් සංඥාවකින් කෙලසිලා තියෙන කියන. මොනම දෙයක්වත් නැහැ සංඥාවෙන් කෙලසිච්ච නැති. එහෙම දෙයක් තියන්න දෙන්නෙත් නැහැ අපි අඩු ගානේ නමක් නැති එක කියලා හරි කියනවා ඒක. මොකෙන් හරි ඒකට නමක් දාගන්නවා මොකද පෘථග්ජනයා කියලා කියන්නේ අන්නේ විදිහට හැම දෙෙම Tamange ඉඳ තියලා කෙලසගෙන ඒ කෙලසිච්ච දේ තුලින් ආවේනික වූ සැපක් හොයන්න හදන ගතියක් තියෙනවා. මේක එන ස්වરૂපෙට එන්න දුන්නා නම් ඒ අර සංඥාවෙන් වරණගෙන්නේ නැතුව සංඥාවෙන් ආලවට්ටම් කරන්නේ නැතුව කරන්න අමාරුයි ඒ මොකද ඒ දේ මතුවෙන මතුවෙන ස්පර්ශයක් පාසා කිසියම් වර්ණගැන් වර්ණගැන්වීමකින් නැතුව පහළ වෙන්නේ කියලා දකින්න තරමටම සතිය පිහිටවුවොත් ඒ සතිය පිහිටුම් පිළිබඳව මම පොඩ්ඩක් මතක් කරන්න කැමති දේශනාව හමාර කරන්න ඉස්සර වෙලා උදාහරණයක් වශයෙන් ගත්තොත් අපි ආසත් ප්‍රසවාසය අරගනිමු එහෙම නැත්නම් සක්මන අරගනිමු මේ සක්මන පටන් අර ගන්නකොට තියෙන සතිය දුර්වල නිසාදෝ එමෙතෙන් ඒ වෙලාවේදී තියෙන අපේ චිතේ தත්වගත වීම නිසා දෝ පටන් අර ගන්නකොටම අඩු ගානේ ආස්වාද ප්‍රසවාස දෙක වෙන් කර ගන්න පුළුවන් තරමට ගොරෝසුකමක් තියෙනවා. ඒක ප්‍රයෝජන ගන්න ඕන නිසාම ගුරුවරු කියනවා ආස්වාසය කියන්නේ ප්‍රස්වාසය නෙවෙයි ප්‍රස්වාසය කියන්නේ ආස්වාසය නෙවෙයි කියන්නේ ආස්වාසයටම ආවේනික ලකුණු ටික වෙන් කරගන්න. ප්‍රස්වාසයටම ආවේනික ලකුණු ටික වෙන් කරගන්න. ඉතින් ඒක නිසා පළවෙනිම හුස්ම රැල්ල දෙක තුන සමාට තප්පර දෙක තුනක් යනකම් හොඳට තේරෙනවා ආස්වාසේ ප්‍රස්වාසේ වෙනස්කම්. මේක දිහා බලාගෙන ඉන්නකොට ඒ වෙනස්කම් තියෙන තාක් ආස්වාසේ ප්‍රස්වාසේ වෙන්කොල හඳුනගන්න පුළුවන් තාක්කල් අපේ භාවනාව අපේ සතිය අපේ සමාධිය වැඩෙනවා. නමුත් මේ වැඩෙන වැඩෙන චිත්තක්ෂණයක් පාසා මේ සතියේ කසකැවීමක් සිදු වෙනවා. වේග කැලිලක් සිදු වෙනවා. මේ නිසා ආරමුණට ලංව බැලිලක් සිද්ධ වෙනවා. මෙහෙම වෙන්න වෙන්න වෙන්න වෙන්න ආස්වාද ප්‍රසාද දෙක අතර තියෙන වෙනස නැති වෙන්න පටන් ගන්නවා වාගේ එකක් වෙනවා. මේක ඇත්තටම බලාන ඉන්න වෙලාවේදී ඇත්තටම ආස්වාද ප්‍රසාදයේ සංසිඳීමක් වුණාද? මොකද හේතුව ඉඳගෙන ඉන්නකොට එච්චර ඔක්සිජන් ඕනේ නැහැ. ඒ නිසා හයියෙන් හුස්ම ගන්න ඕනේ නැහැ. ඒ නිසා ආස්වාද සංසිඳීම වෙන්න පුළුවන්. දෙක සතිය නියම වේගයට එනකොට දේවල් වල තියෙන විචිත්‍රතාවය ඉබේම අඩු වෙනවද? එහෙමත් නැත්නම් ඒ තුනී වේගන යද්දි හොඳට බැලුවොත් තාම බලන්න පුළුවන් ඒ ටිකේ බැලුවොත් ඊටත් වැඩිය තුනී වෙනවා මේ නිසා මේ එකම අරමුණක් වඩි වෙන සතියකින් කස කැවෙන සතියකින් බැලුවොත් අරමුණේම ස්වභාවික විපරිණාමයක් තියෙනවා අරමුණේම ස්වභාවික වෙස්පර්ලියක් තියෙනවා මේ වෙස්පර්ලිය මුලැමැදාක දැක්කේ නැත්තම් තමයි අරමුණට ප්‍රිය අප්‍රිය හොඳයි භාවනාව නරකයි භාවනාව කියලා කියන්නේ. නමුත් කොයි එක හරි ඒ විචිත්‍රතාවය ඒ සිලිලාරය ඒ වර්ණ සටහන් ඕනම දෙයක් තා බලනකොට ඒක තුනී වීගෙන යන නිසා වෙන්න ඇති අපි නිතරම දේවල් වෙනස් කරන්නේ. අපි ඇඳුම් වෙනස් කරනවා, කෑම වෙනස් කරනවා, ඉන්න තැන වෙනස් කරනවා, සෑම දෙයක්ම වෙනස් කරන්නේ මොකද්ද? මේ එක දෙයක් දිහා දිගට බලා ඉන්නකොට එපා වෙන ගතියක් තියෙන නිසා සරුවත්යන්සේ මෙතනින්මයි අල්ලන්නේ. ඒකල කියන හුද්ද සතිය පිහිටුවගෙන මේ දෙයක් දිහා බලාගෙන ඒකේ විපරිණාමය බැලුවොත් හැම වෙලාවෙම වෙන්නේ විචිත්‍ර තැන ඉඳලා විවර්ණ තැන ඉඳලා වර්ණවත් තැන ඉඳලා විවර්ණ වෙනවා. ප්‍රිය තැන ඉඳලා අපේ තැන යනවා. ගොරෝසු තැන ඉඳලා සියුම් මෙන්න මේ දිහා බලනකොට ඇයි මේ සියුම් වුනේ? ඇයි මේ නීරස වුනේ? ඇයි මේ එපා වුනේ කියලා බැලුවොත් සතිය වැඩි වෙලා හොඳට බැලුවොත් කොයි වස්තුවෙත් තියෙන ඕනේ එපා කරන ගතිය තමයි. සතිය කරනකොට පස්සේ අල්සෙන් ආයෙ හොස්ම මතුනොත් ඒක ආයෙ හොඳයි. අන්ත ආයෙත් ටික වෙලාවකින් තුනි වෙනවා. ඒ නිසා මේ සතිය කියලා කියන්නේ ආරම්භයේදී තියෙන කඩ කඩ සතියක්, ඛණ්ඩ සතියක්. දිගට මේ අඛණ්ඩ සතිය පැවැත්වුවොත් ඕනම වස්තුවක් බලාන ඉඳ ඉඳ නිර්වර්ණ වෙනවා. දුර්වර්ණ වෙනවා. මේකට කියනවා විරජ්‍යති විමුච්ඡති කියලා. විරංජනේ වෙනවා. රංජනේ කරන්න බැරුව යනවා. අපි විරංජන කුඩු කියලා පාවිච්චි කරන ඔය ක්ලෝරින් වලට ඕනේ මල් චීට් එකකට ගැහුවොත් ඒක හේබාන. අපි පෙන්නේ මේක මා කාලකන්නිකමක්. ඔය විරංජන කුඩු වල තියෙන මා කාලකන්නික ගතියක්. ඒකේ තියෙන අර ලස්සන චිත්‍ර නැතුවෙන් කියලා. සතියත් අන්න ඒ වගේම එකක් තමයි ඕනම දෙයකට සතිය දැම්මොත් ඒකේ තියෙන විචිත්‍ර විවිධත්වය වෙනුවට ඔක්කොම සම වෙනවා. උදාහරණයක් වශයෙන් ගත්තොත් සෑම දෙයකම අංග සම්පූර්ණ කැම වේලක් අපි අරගන්නේ නැත්නම් කැම මේසයක්. ඒකේ ලස්සන සුවඳ දේවලුත් තියෙනවා. කැරට්, බීට්, ලීසලයි සුදු පාට, රතු පාට ඔක වර්ණක් තියෙනවා. ඒ වගේම සියලු රසයන් තියෙනවා. දුනු රසය, අඹුල් රසය, මිරිස් රස ඔක්කොම කියනවා. හොඳ උණුසුම්. හොඳ ප්‍රිය උපදවනවා. ඉතින් අපි හිත අපි කාටද කියාකි රජ කෙනෙකුටත් කියාකි අමුත්‍යෙකුටත් කියාකි ඊගානික ඔන්න කැමෙසෙන් කාපන් කිය. කිසිම ප්‍රශ්නයක් නැහැ ඒක ආගන්තුක සත්කාරයක් වෙනවා. මේක කාලා වමන කෙරුවයි කියලා හිතන්න. අනර වමන කොට දිහා බලනකොට කවදාකවත් අර කණ්ඩ ඉස්සල්ලා තිබුණු ප්‍රියමනාප ගතිය හෝ කාටද ගිහිල්ලා බලපන් කියන්න පුළුවන් ගතියක් තියෙනවද කියලා? අර සේර මේකට කලවම් වෙලා සෙමත් එක පටලවිලා මතු පිටට ආවට පස්සේ අර තිබුණු සිලිලාරේ මොකක්වත් නැහැ. අන්න වගේ තමයි හොඳට සතියට අහුවෙන්න ඉස්සරලා කැම මේසේ තියෙන කැම වගේ තමයි අපිට ලෝකෙ පේන්නේ. කටින් කියලා බැක් කරනවා. මොකද සතියට ආවුනට පස්සේ බලුවමනයක් වාගේ. එපා කරන ගතියක් එනවා. ඒක නිසායි සරුවචාන් සඳහන් කරන්නේ මේ විපරිණාමයේ දැක්කනම් ඒක අනිවාර්ය දුකක්. ඒකට විරංජනයක් සිද්ධ වෙනවා. විරංජති විමුච්ඡති. ඒකට ඊමසේකේ නිදහස වෙනවා. අය කැමැති වෙන්න අපේක්ෂාවක් නැහැ. ඉතින් භාවනා කරනකොට මේ බලුවමනයක් දකිනකොට උඟ දෙනෙක් හිතන එක අභාග්‍ය ලක්ෂණයක්. ගුරුවරයාගේ වැරද්දක්, කර්මඨහනේ වැරද්දක්, භාවනාවේ වැරද්දක්. ඉතින් සාපේක නතර කළා ආය අල්සෙන් පටන් අරගන්නවා. ඒ සමේ වේදනා චෛතසිකය එnde ඉස්තර වෙලා වේදනා චෛසික ඇවිල්ලි වෙලා කරන හොල්මනෙන් පස්සේ අරමුණේ ඇති වෙන සම්පූර්ණ වෙනසට හේතුව ආකල්පයක් විතරයි. එහෙම නැත්නම් ඒකට ඇති කරන කාමරාගානුසය හෝ පටිඝානුසය හෝ අවිජ්ජානුසයක් මෙතන තියෙනවා. නමුත් මේ පුද්ගලයා ඒක දන්නේ නැහැ. මත හිතනවා ඒ දැකපු රූපේ තියෙනවායි කියලා කාමී. දැකපු රූපේ තියෙනවා ද්වේෂය. දැකපු රූපේ තියෙනවා අවිද්‍යාව කියලා. ඒක නිසා අර විචිත්තත්වයේ ගෙවිලා තුනී තැනට එනකන් භාවනා කරන්න බැරි ගතිය නිසා එහෙම නැත්නම් තුනී වේගන එනකොට ඇතිවෙන නීරස ගතියෙන් අපි අතහැරලා දාලා යන නිසා අපි නැවත නැවතත් හොරෝද මඩේදා. නමුත් කවදා හෝ එක දිගට එහෙම චිත්‍ර බලන් හිටියොත් තේරෙන්න පටන් අරගනි යමක යම් වස්තුවක පෞද්ගලික ලක්ෂණ දකිනාතාකල් විචිත්‍රයි. පෞද්ගලික ලක්ෂණ දැක්ලා ඉවර වෙනවයි කියලා කියන්නේ හිතෙන පොදු ගතියක් පේන්න බලන්න. පොදු ගතිය දකිනකොටම අප්‍රසන්නයි. පොදු ගතිය තමයි වෙනස් වෙන බව. හැම දෙයකම තියෙන වෙනස් වෙන බව වෙනස් වෙන බවටම ගිහිල්ලා හේතු වෙච්චාම පොදුලා පෞද්ගලික ලක්ෂණ තියෙනවා නම් වර්ග කර කර තොර තොර බේර බේර ඉන්න පුළුවන්. පොදු ලක්ෂණ දැවිලා ඒකම හැප්පිච්චාම ඒක බරපතල දුකක් වඩපත් වෙනවා. ඒක නිසා යමක් අනිත්‍ය නම් ඒක දුකයි කියලා සරුවෙන් සඳහන් කරනවා. මෙහෙව අනිත්‍යයටපත් වෙනවා නම් මුළු ලෝකේ ඔක්කොම මෙහෙ දුකටපත් වෙනවා මේ මුළු ලෝකෙ ඔක්කොම මේක මම කියන මේක මගේ කියන මේක මගේ ආත්මය කියන කෙනෙක් යයිද නිසා යමක් අනිත්‍ය නාම දුක නම් ඒක ආත්ම කියයිද ආනිච්චරයි බුදුජානනාචෝයේ පොදු ලක්ෂණ තුලින් පෙන්වන්නේ පොදු ලක්ෂණ වලිනුත් මේක වෙස්පරලියක් වෙන බව ඕනෙම අරමුණක් වෙස්පරලියක් වෙන බව නැත්නම් විපරිණාමයටපත් වෙන බව වෙනස් වෙන බව දැක්කා නම් ඒක දුකයි කියලා කියන්න අලුතෙන් පාඩම් පන්ති ඕන කරන්නේ යමක් වෙනස් වෙනවා නම් දුක නම් ඒක මම මාගේ නෙවෙයි කියන පාඩම් පන්ති ඕන කරන්නේ අවශ්‍ය කරන්නේ නියම සම්‍යක් දෘෂ්ටික ඉඳගෙන ආනාපානේ වුණත් කමන්නේ වම දක්න උනත් කමන්නේ පිම්බීම හැකින උනත් කමන්නේ යන එන කන බොන සෑම දෙයකම දිහා බලාගෙන ඉඳලා ඒ තුල ඇතිවන මේ විපරිණාමය රස වෙනස එහෙම නැත්නම් වේදනාව වෙනස දැක ගන්න තරම් ඉවසීමෙන් කටයුතු කරනවා නම් එක ධාතු ගුණයක් දිහා බලන හිටියොත් මුර ගාලා පෙන්ලා දෙනවා අපට වෙනස් වෙන බව. ඒ රූප ධර්ම, නාම ධර්ම වගේ අභිධර්ම කාර්යෝ කියන 16 ගුණයකින් වෙනස් වෙනවා කියන්නේ. ඒ වගේ 16 ගුණයකින් වෙනස් වෙනවා කියලා අපි ගුණේ පැත්තක තියමු. නාම ධර්මයට වඩා බොහෝම ශීක්‍රයෙන් වෙනස් වෙනවා. ඒ නිසා රූප ධර්මයකට හිත යොදලා ඒකේ විපරිණාමයක දිගට බලන් හිටියොත් එන්නේ සතිය වැඩනකොට එන්නේ එන්නේ එන්නේ සමාධිය වැඩනකොට අපිට තේරෙන පටන් ගන්නවා කොයි දේ වුණත් පහු පහු වෙනකොට ටිකක් කොහො කොහො වෙනවයි කිය. ඒසා භාවනා කරගෙන කරගෙන යනකොට එපා වීම නීරස ගතිය සත්පුරුෂාට ඉතාම වැදගත් මංගල ලකුණක්. නොදන්න කෙනාට ඒ නිසාම යා මේ මොකක්ද කියන්නේ මේ ඉසිකකට කොට මාරු කරනවා වගේ নানা ප්‍රක්‍රම දිගේ යනවා. ඒ සම වේදනා ජයසිකේ තියෙන මේ දුකට ප්‍රතිපක්ෂකම සපත් සපට දුක ප්‍රතිපක්ෂකම දුකත් අදුක්කම සුඛේ ප්‍රතිපක්ෂ වෙලා තියෙන අවිද්‍යාවත් කියන කාරණා දිහා බලාන යනකොට මේකේ තියෙන වේදය මේකේ තියෙන ගැඹිරත්වය වෙන කිසියම් තැනක මේ ධෛර්යානික සී සද්ධර්මයේ මිස කිසි තැනක නෑ මුළු ලෝකෙම දුවන්නේ සැප වර්ධනය කිරීමේ වැඩපිළිවෙල. ඔත අවාසනාවකට වගේ සැප හොයන්න හොයන්ට ලැබෙන දුක පමණයි. යම් දවසක අපි මේ සැපත් නෙවෙයි දුකත් නෙවෙයි අතරමැද අදුක්කම සුඛයට ගියාම ඒක බොහොම අල්පේච්ඡ ජීවිතයකටපත් වෙනවා මධ්‍යම ප්‍රතිපදාවකට වැටෙනවා. අතිශෝක්‍ය සුඛෝභෝගීත්වයක් ඕනෙත් නැහැ. යැපවීම පපනයි නැත්නම් ප්‍රයෝජනෙට සලකලා කටයුතු කරන පටන් අරගත්තොත් ඒ මනසට වේලාවක් ඉතුරු වෙනවා ධර්මයේ වැටහීමක් තේනවා කල්යාණ මිත්‍රොත් ලැබෙනවා සතියටත් ඉඩ සැලසෙනවා අපි කරන්න හදන්නේ මේ අන්ත දෙකක ඉඳගෙන නැත්නම් අන්ත දෙකට අදාළ සව මේ හේතු කාරණා සපේමි අදුක්කම සුඛය කියලා කියන කාලකන්නිකම දුප්පත්කම පෙරදිච්චකමක් කියලා හිතාගෙන මේක හොයන්න ගියාම අර වේදේ තියෙන වේමත්තකකම වේදනාවේ තියෙන වේමත්තකකමේ පටලවිලක් වෙනවා වැහෙන කාලයක් යනවා මේ ආකල්පෙන් මේ වෙනස ඇති කරගන්න. නමුත් ඒක සඳහා ගන්න උත්සාහය පවා මෙච්චර ගැඹුරක් දැනගෙන හෝ වේවා නොදැන හෝ වේවා ගන්න උත්සාහය පවා වඳින්න පුදන්න වටිනවා. ඒ උත්සාහ කරන මනස තමයි අපි යෝගාවචරය කියලා කියන්නේ. ඒ නිසා අපි උත්සාහ කරන්න ඕනේ මේ තරමට හෝ අපිට මේක පිළිබඳව යෙදිලා යෙදිලා පැහැිලා කටයුතු කරන්න පුළුවන් උනේ මුලින් මුලින් මුලින් අපි පිළිහිටපු සතිය නිසා තමයි. තවදුරටත් සත්‍යයේ පිහිටීමේදී මේ විවරණ ගතිය වෙනුවට ඒ විරංජන ගති පාලය විරංජන ගති පාලනට ඉබේම විමුක්තියක් තියෙනවා රංජනය කරන්න කරන්න ඇලිම බැඳීම ඇති වෙනවා විරංජනේ වෙන්න වෙන්න අයින් වෙනවා නමුත් ඒක පරාජයක් වැරදිලක් කියලා බාර ගන්න නැතුව යන්න පටන් අරගත්තොත් තමයි ජීවිතේ ජීවත් කරවන්න පුළුවන් එහෙම නැත්නම් අපි කරන්නේම මේ විදිහට තියෙන සපක් වෙනුවෙන් ඉස්සරහට තියෙන සැපක් වෙනින් වර්තමානයේ පාවා දීලා පුදුමාකාර මගේ තනි වචනේ කඹරනවා. ඒ වෙනුවට වර්තමාන ජීවත් වෙන මනසට අපි කියන යෝගාවචරය කියලා. ඒ කියන්නේ වර්තමානයේ මම දැන් මෙතන ජීවිතය. ඒක සාධාරණීකරණය කරන්න මේ වේදනාවේ තියෙන වේදනා චෛතසිකයේ තියෙන වේදනා ස්කන්ධයේ තියෙන විචිත්‍ර භාවය පුදුමාකාරයි. ඒ නිසා මම හිතනවා මම හෙටත් වෙලා ගන්න බලාපොරොත්තු වෙනවා. තවදුරටත් මේ සුඛ වේදනා දුක්ඛ වේදනා අදුක්ඛම සුඛ වේදනා අනුව මේ අනුශේ ධර්ම පහළ වීමෙන් අපි මේ නොනවතින සටනක යෙදලා පටලවා ගන්න හැටි මේක තේරුම් ගත්තොත් බුදුජානකගේ ලස්සන වචනයක් තියෙනවා මහණි දුක නම් ඇත්තටම දුකයි ඒක පිළිබඳව කවදාකවත් නැහැ කියන්නේ නමුත් දුක දුකක් බව අවබෝධ කරනා විතර සැපයක් සහ මිහිරියාවක් මනුෂ්‍ය ජීවිතේ වෙනත් ඇත්තේ නැහැ. දැන් මේ කරන්න හදන්නේ ඒක තමයි. අපි මේ දැන් කරන්න දැන් දුක අයින් කරන්න හදන්නේ. කවදාකවත් හම්බ වෙන්නේ. එකයි කරන්න පුළුවන් වෙන්නේ පැමිණි දුක් පැනිරහයි කියලා. දුක එනකොට ඒක මේක තමයි සරුවචාන්සේ දේශනා කරව ආර්ය වූ ප්‍රථම වූ දුක්ඛ සත්‍යය කියලා. දුක අවබෝධ කරොත් එච්චර මිහිරියාවක් ලෝකේ නැහැ. ඉතින් අපි මේ දවස් 10 ඇතුළතදී මිහිරියාව ලබා ගන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමි. දවසේ ධර්ම දේශනාව මෙතනින් නැවත කරනවා. සියලු දිනාටම සනසීමු දා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.